අතිගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී බෞද්ධ අපිට අද දවසේදී ඊ타මත්ම වටිනාම වටිනා දවසක් ඒ කියන්නේ අද පොසොන්පුර පසළොස්වක පොහොය අද වගේ දවසක තමයි අපි සියලු දෙනාටම දුක නිවීමේ මඟ සසරෙන් මිදීමේ මඟ ඒ පණිවිඩය මේ ලෝකෙට එදා මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආවේ එදා ඉඳලා තමයි අපිට ලෝකයේ තුල හොඳ නරක කියන්නේ මොකක්ද කියන කාරණාව තේරුම් ගැනීමටත් ඒ වගේම ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග වූ සංසාර දුකෙන් අත මිදීම සඳහා ඒ ධර්මඥානය පහළ කරගන්නට අවස්ථාවක් සැලසුනේ. ඉතින් අද වගේ දවසක ඒ මහෞත්මයන් වහන්සේලා අපි කෙරෙහි ලබා දුන්නා වූ ඒ සද්ධර්මය අද අපේ ජීවිතයට ප්‍රතිපත්ති වශයෙන් එකතු කරගනිමින් ඒ මහෞත්මයන් වහන්සේලාට ප්‍රතිපත්තියෙන් පූජා කරන්න හොඳ දවසක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද මේ දේශනාව තුළින් ඊ타මත්ම වටිනා මේ සියලු සසර දුක පෙනෙන මානයකදීම ගෙවා ගන්නට පුළුවන් බොහොම වටිනා දර්ශනාත්මක පැත්තක් මම කියලා දෙන්න උත්සාහවත් වෙනවා. හැබැයි මතක්කට යුතුයි මුලින්ම ඒ කරුණු අතිශයම සියුම්. ඒ නිසා ඊ타ත්ම උවමනාවෙන් ඕනෑකමින් ඒ ටික ශ්‍රවණය කළ යුතුයි. ඒතත් ඉස්සෙල්ලා අපි නොයෙක් නොයෙක් වැඩ කටයුතු වැඩ රාජකාරී කර කර ඉඳලානේ මේ බණ ටික අහන්න මෙතෙන්ට ලැබුණේ. ඒ අපේ මනසේ යම් කිසි මානසික ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමට පහසු වීම පිණිස කෙටියෙන් පොඩි ජාතක කතාවකුත් කියලා අපේ තුලින් ජීවිතයට ඒ තුලිනුත් සංයමයක් අත්දැකීමක් ලබාගෙන ඊට පස්සේ අපි අර ධම් කරුණ ටික කතා කරමු. විශේෂයෙන්ම මම මේ වෙලාවේදී මට හිතුණා මේ හැම දිනාටම මතක් කරන එක හොඳයි කියලා සසර ස්වභාවය පෙන්නන අසප්පුරුෂ ගති ලක්ෂණ අපි ගාව තබා නොගත යුතුයි එසේ වුණොත් ඒකේ දුර්විපාක වැඩි බවත් පෙන්වන්නට සත්පුරුෂ ඇසුරම ඇසුරු කරන්නට ඕනේ කියන කාරණාව මතක් කරන විදිහට පෙන්වලා තියෙන කතාවක්. පෙර බරණස් නුවර කසී රාජ්‍යයේ වර්ධනය කරමින් බොහෝම ශාස්ත්‍රීයකව කටයුතු කරන එක්තරා රජ කෙනෙක් හිටියා. ඒ රජුරුව දවසක් තමන්ගේ මැති ඇමතිවරුත් පිරිවරාගෙන උයනට යනකොට මගදී දැක්ක හරි පුදුම මිනිස්සෙක්. ඒ මිනිස්යාගේ මුළු ශරීරයම ඉතාමත් කෘෂ වෙලා කළුවැල් පුරුකක් වගේ කෙට්ටු කෘෂ ස්වභාවයට ගිහිල්ලා ඒ වගේම මුළු ශරීරයම ශ්වේත වර්ණ වෙලා සුදුම සුදු පාට වෙලා හැම තැනම සැරව ගෙඩි හැදිලා පුපුරලා පූයාව වැක්කිරෙනවා ළඟ පාතක අහල පහලක කිසිම කෙනෙකුට ඉන්නවත් පුළුවන් කමක් නැහැ මුළු ශරීරයේම එකම කුණු ගොඩක් වගේ ඒ මිනිස්සයා කුණු වෙලා වැක්කිරෙනවා. ඉතින් මේ රජ්ජුරුව ඈත තියාම දැකලා ඉස්සෙල්ලා අහනවා ඔබ මිනිස්සෙක්ද යක්ෂයෙක්ද නුඹ වගේ කෙනෙක් මම මීට පෙර කවදාවත් දැකලා නැහැ. ඉතින් මෙසේ ඌ කෙටි මේ නුඹගේ වැදූ මවවත් උඹව තියාගන්න කැමති වෙන එකක් නැහැ. ඒ තරම් නුඹ අප්‍රසන්න ස්වභාවයටපත් වෙලා. ඉතින් මේ ඌ ස්වභාවයකටපත් වෙන්න නුඹ මොන වගේ කර්මයක් අකුසලයක් කළාද කියලා අර රජ්ජුරුව අර මිනිස්යාගෙන් අහනවා. ඒ වෙලාවේදී රට කරවන්නා වූ දෙවියන් වහන්සේ මෝඩ වූ අනුවන වූ අව්‍යක්ත වූ මාගේ අතින් ඉවසිය නොහැකි මහ බලවත් වරදක් වුණා. ඒකේ ප්‍රතිවිපාකයයි මට මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා කතාව කියනවා මේ වගේ මහා ව්‍යසනයකට මුළු සමාජයම පිළිකුල් කරන ප්‍රතික්ෂේප කරන ස්වභාවයට තමන්ගේ ආත්ම භාවය වැටෙන්න හේතු වෙච්ච තමන් කළ කර්මය කියනවා මීට පෙර මම මගේ ගවරලක් නැති වෙලා ඒ ගවය හොයමින් මං කැලයට ගියා. කිසියම් හේකින් පාර හොයාගන්න බැරුව මම් මුලා වෙලා කැලේ ඇතුළට ඇතුළට මම ගිහිල්ලා මිනිස්සු කිසි වෙලාවක යන්නේ නැති නොයෙක් සිව්පාවෝ ඡණ්ඩ සත්තු ඉන්න හිමාලයේ ඈතකට මම ගිහිල්ලා තිබුණා. ගිහිල්ලා වැටුණා. දින ගණනක් දින 6ක් විතර කන්න බොණ්ඩ නැතුව निराහාරවම ක්ලාන්ත ස්වභාවයෙන් හිටියේ මට ඉන්නකොට මම දැක්ක එක ගහක ගෙඩි පිරලා තියෙනවා. බඩගින්න අධික කමට බිම තියෙන ගෙඩියක් දෙකක් කෑවා. ඒක මට රුචි. ඊට පස්සේ ගහෙත් ගෙඩි ඉදිලා තියෙනවා. එයින් ඒ ගහ පිහිටලා තියෙන මහ විශාල ප්‍රපාතයක් අයිනේ. මහ විශාල වලක් ළඟ තමයි මේ පළතුරු ගහ තිබුණේ. ඉතින් මම බොහොම අමාරුවෙන් ඒකේ අත්තට නැගලා එක gediyak හදාගෙන කෑවා. කාලා දෙවෙනි gediy කණ්ඩ අත දිගාරිනකොටම ඒ ගහේ අත්තක් කඩාගෙන මාවර ප්‍රපාතයට වලට වැටුණා. ඒකේ ජලය තිබුණ හින්දා මගේ අතපය කැඩුනේ නැහැ. මැරුණෙත් නැහැ. මේ විදිහට යන්නෙන්න විදිහක් නැතුව කිසි කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් නැතුව අසරණව දින 10ක් මම හිටියා මේ වල ඇතුලේ. ඒ වෙලාවේදී ඒ කැලේ ඒ මේ අත ඇවිදින මහා විශාල වඳුරු රජෙක් මාව දැකලා මා කෙරෙහි අනුකම්පාවෙන් නුඹ බය වෙන්න එපා මම නුඹව කොහොම හරි ගොඩට ගන්නම් කියලා විශාල වැලක් ගෙනල්ලා මේ වලට පැනලා මගේ බෙල්ල හොඳට අල්ලගන්න කියලා ඒ වඳුරට පුළුවන් හැකි හැම වෙරක්ම දාලා යුදලා මාවත් අරගෙන වලෙන් උඩට පැනනා ඒ වෙච්ච මහන්සිය කොච්චරද කියනවනම් ඒ වඳුරු රජාට ක්ලාන්ත ස්වභාවයක් ඇති වුණා. ක්ලාන්ත ස්වභාවයක් ඇති වෙලා මට කිව්වා මොහොතකදී පින්වත මට අමාරු වෙහෙසයි මම මෙහෙමම මොහොතක් සැතපෙනවා. එතෙක් මාව රකින්න මේ කැලේ කොටි ව්‍යාග්‍රය වාගේ සත්තු ඉන්නවා ඒ අය මාව ප්‍රමාදය වෙච්ච නින්දට වැටුණු මාව කන්න පුළුවන් ඒ නිසා මාව මොහොතක් බලාගන්න කියලා වඳුරු රජා ඒ මිනිස්යාගේ උඩුක් වීම හිස තියාගෙන නිදාගත්තා. ඒ වෙලාවේදී මට දින ගණනක් ඛණ්ඩ නැතුව බඩගින්නේ හිටියේ මට හිතුණා කොටි ව්‍යාග්‍රව නෙමෙයි මේ වඳුරු මස් මිනිස්සුයොත් කනවා. මට දැන් හොඳටම බඩගිනි. මේ සතාගේ නර්ලා මස් කෑවොත් බඩගින්නක් නැති වෙනවා මට මාර්ග උපකරණයක් හැටියට මගටත් ගෙනියන්න පුළුවන්. ඒ නිසා මූව මම මරාගෙන කන්න ඕනේ කියලා ඒ ඔඩොක්කේ නිදාගෙන වඳුරට ළඟ තියෙන ගලක් කරගෙන මම හයියෙන් ඔලුවට ගැහුවා. දින ගාණක් ආහාරයක් නැතුව निराහාරව හිටපු මගේ ශක්තිය දුර්වල නිසා ගලේ පහර හරියට වැදුන්නේ ඒ සෙනෙන් මේ වඳුරු රජුරෝ නැගිටලා අතේ අතින් ලේ පියදාලා ඇස්වල කඳුළු පිරි මුහුණේ මේ නරා වලින් ගොඩ අරගෙන නුඹට ජීවිත දාණය දුන්නු මට නුඹ මෙහෙම කළා නේද නුඹ වගේ අසත්පුරුෂ කෙනෙක් තව නැහැ අනේ මේකේ පාපේ උඹ කරා නම් කවදාවත් එන්න එපා. උඹට යහපතක්ම වේවා. ඒත් උඹල වගේ අය මම ඇසුරු කරන්නේ නැහැ. මම ගහෙන් ගහට පැන පැන ගිහිල්ලා උඹට පාර පෙන්වන්නම්. මෙන්න මේ පාරේ නිරුපද්‍රිතව උඹ ඵලයන් කියලා ඒ සතා මට පෙන්නවා. ඒ සතා පෙන්වපු මාර්ගය ඔස්සේ මම මනුස්සපතේකට ආවා. මනුස්සපතේකට ඇවිල්ලා නුබෝ කලකින්ම මගේ මුළු ශරීරේම මහ විශාල දාහයක් ඇති වුණා. හරි තිබහක් ඇති වුණා. ඒ තිබහට මම පැම් බොණ්ඩ කියලා යම්ම තැනකට ගියොත් මට ඒ පැන් ටික ලේසරව වෙනවා. මම ජීවත් වෙද්දිම ප්‍රේතෙක් වුණා. ඒ සත්පුරුෂ කම කරපු ඒ වඳුරට මා විසින් කළ අසත්පුරුෂ කමේ ප්‍රතිවිපාකයි දෙවියන් වහන්සේ මෙසේ උනේ. දෙවියන් වහන්සේ මේ ලෝකෙට මම මතක් කරනවා කිසිම වෙලාවක කිසිම වෙලාවක සත්පුරුෂයන්ට අසත්පුරුෂකමක් කරන්ට එපා තමන්ට උපකාර කළ අයට ඒක මහ විශාල බලගතු අකුසලයක් කියලා මතක් කළා. ඒ වගේම මට මතකයි විදුර ජාතකයේදී පෙන්නනවා හෙවණට හිටිය ගහක කොළයක් කැඩුවොත් ඒක එක්තරා මට්ටමක අසත්පුරුෂකමක් කියලා. ඉතින් මේ පින්වත් හැම දිනාටම මතක් කරන්නේ අපි හැම දිනාම භවයේ නැමැති එකම සිරගයක් ඇතුලේ ඉන්නේ මේ සිරගේ ඇතුලේ බේරලා යන්න විදිහක් නැතුව එහාට පණිමේ මෙහාට පණිමේ. ඒ හිරගේ ඇතුලේ ඉන්න අපේ යැපීමට පැවැත්මට තියෙන කර්මය නැමැති බීජ. කර්ම කිසි වෙලාවක බොල් නැහැ හිස් නැහැ. ඒ නිසා මේ සසර පුරාවටම මිත්‍රද්‍රෝහිකම තරම් බලවත් පාප කර්මයක් අකුසල කර්මයක් තව නැති වෙන නිසා මේ පින්වත් සියලු දෙනාම ජීවිතේ පුරාවටම සත්පුරුෂ කමින්ම කටයුතු කරන්ඩ මෛත්‍රී සහගතවම කටයුතු කරන්ට තමන්ට යම් අකටයුත්තක් අවලක් කෙනෙක් කළොත් එයා කෙරෙහිව ද්වේෂසිත මාත්‍රයක්වත් ඇති නොකොට මෛත්‍රී සහගතවම සිතින් කටයුතු කරන්නට හැම දිනම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒකම අද දවසේදී මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මේට පිළින් මම කලින් මම දේශනා කළා ති. ඊටමත් වටිනා දර්ශනාත්මක පැත්තක් තියෙන අපේ ජීවිතයේ දුක නිවා ගන්නට පුළුවන් සසර ගෙවා ගන්නට පුළුවන් අවබෝධයක් ලබා ගන්නට පුළුවන් සූත්‍රයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ තියෙන කිංසුකෝපම කියලා සූත්‍රය. කිංසුක කියලා කියන්නේ මේ කෑල ගහට නම. වැටෙනවා හරියමවද. මේ කිංසුක කියන්නේ කෑල ගහට තව නමක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවෙච්ච සිද්ධියක් මුල් කරගෙන තමයි මේ සූත්‍රය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කාලේ හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තව භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහන ඇවැත්නි මේ ශාසනේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද දැකීම පිරිසිදු වෙන්නේ කොහොමද කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් යම් කිසි කෙනෙක් දැක්කොත් එපමණකින්ම දර්ශන විසුද්ධිය පහළ වෙනවා. එතන දික්ති සම්පන්න වෙනවා. ඒ භික්ෂුවකගේ ඒ භික්ෂුවගේ පැන විසඳීමෙන් සතුටු නොවුණු මේ භික්ෂුව තවත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා අහනවා ඇවැත්නි භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා. ඒ වෙලාවේදී ඒ භික්ෂුව කියනවා යම් කිසි වෙලාවකදී මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් යම් කිසි කෙනෙක් නුවණින් දකිනවා නම් එපමණකින් භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය ඇති වෙනවා දැකීම පිසිදු වෙනවා ඒ පැන විසඳුමුණුත් සතුටු නොවුණු මේ භික්ෂුන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා එවත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කුපමණකින් වේද? ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා සතර මහා ධාතුන්ගේ ඇතිවීමත් නැතිවීමත් නුවණින් දැක්කොත් දර්ශන විසුද්ධිය ඇති වෙනවා. එපමණකිනුත් සතුටු නොවි තවත් භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා අහනවා. ඒ අහනකොට ඇතිවෙච්ච හැම දෙයක්ම නැති වෙනවා කියලා යංකින්චි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්ම. ඇති වෙන හැම ධර්මතාවයක්ම නැති වෙනවා කියලා දැක්කොත් මෙපමණු දර්ශන විසුද්ධිය ඇති වෙනවා. කියලා මේ භික්ෂුව ප්‍රකාශ කළාම එපමණකුණු සතුටු වෙන්නේ නැතුව මේ භික්ෂුව භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේ වහන්සේ මට ප්‍රශ්නයක් ඇති වුණා භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් ඇති වෙනවද කියලා. ඒ අනුව මම එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගියාම මෙහෙම කිව්වා. තව කෙනෙක් ළඟට ගියාම මෙහෙම කිව්වා කියලා පිළිවෙලින් ඒ කාරණා ටික මතක් කළා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ උපමාවක් කරනවා මහන කෑල ගහක් දැකලා නැති පුරුෂයෙක් තව කෙනෙක්ගෙන් අහනවා කෑල ගසක බඳුද කියලා. ඒ පුරුෂයා කියනවා දාගිය කණුවක් වගේ කියලා. දාගිය කියන්නේ පිච්චිච්ච කොටයක් වගේ කෑල ගහ කියන එක කියලා. එපමණකින් සතුට නොවි තව කෙනෙක්ගෙන් අහනවා. එයා කියනවා ලෙහෙවන් ලේ පහට මස්ස දැල්ලක් වගේ එකක් කෑල ගහ කියලා. එපමණකින් සතුටු නොවි තව කෙනෙක්ගෙන් අහනවා. පැසුණු කරල් ඇති ඝනව වැඩුණු මහ විශාල ගහක් කෑල ගහ කියන්නේ කියලා ඒ පුරුෂයා මතක් කරනවා. එපමණකින් සතුටු නොවි තව කෙනෙක්ගෙන් අහනවා. මහා විශාල හෙවණ තියෙන අතුපතර විහිදී ගිය නුග ගහක් බඳු එකක් කෑල ගහ කියලා අර පුරුෂයා කියනවා. මහණෙනි මෙතනදී යම් කලක පිච්චිච්ච කණුවක් වගේ කියලා කියනකොට කෑල ගහ ඒ කාලෙදී ඒ ස්වභාවයයි. මොකද හේන් කොටලා ගිනි තියලා පුච්චන කාලෙදි ගස් ඔක්කොම පිච්චිලා යනවා. ඉතින් හේනක ඒ වගේ කෑල ගහක් තිබුණොත් ඒ වගේ කෑල ගහ දැකපු මිනිස්සෙක්ගෙන් ඇහුවාම එයාගේ පිච්චිච්ච කණුවක් වගේ කියලා. ඊට පස්සේ වැස්ස වහලා ටික කලක් යනකොට රතු පාටට දළු ඇවිල්ලා මුළු ගහම දළු දානකොට හරි ලස්සනයි. ඒ කාලෙදි කෙනෙක් කෑල ගහ දැක්කහම දැකලා තිබුණා නම් කෑල ගහ මොන වගේද කියනකොට එයා කියන්නේ එයා දැකපු අත්දැකීම. ඊට පස්සේ මේක හොඳට වැඩිලා කරල්ලාප කෑල ගහක් දැක්කපු කෙනෙක් ගත්තාම එයා කියන්නේ කැල ගහ එයා දැකපු ආකාරය. මේ වගේ කෙනා කෙනා දකින ආකාරයට ප්‍රකාශ කරනවා එතකොට ඒ ගහ ඉබඳුයි. ඒ වගේ මේ ශාසනයේ කෙනා කෙනා දන්න විදිහට කෙනා කෙනා දකින විදිහට තම තමන්ගේ අත්දැකීම ඊ ප්‍රකාශ කළේ කියලා මතක් කළා. මතක් කළා භාග්‍යතුන් වහන්සේ දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න ලෝකයේ දර්ශන විසුද්ධිය ඇති කරගන්නට පහසු වීම සඳහා උපමාවක් දේශනා කරනවා. ඒ උපමානුසාරයෙන් උපමෙයෙන් අර්ථ වශයෙන් මේ දර්ශන විසුද්ධිය ඇති කරගන්න ආකාරය පෙන්වනවා. ඒ තමයි එක්තරා රජ කෙනෙකුට එක්තරා රාජ්‍යයක් තියනවා හොඳට පවුරු පදනම් ඇති. ඒ කියන්නේ වටේ දියාගල් මඩාගල් හදලා හාත්වස හාත්පස මීයකට බලලෙකුට ශ්‍රින්ගණ්ඩ බැරි විදිහට මහා ප්‍රාකාරයන් හදලා දොරටු හයක් විතරක් තියෙන නගරයක් තියෙනවා. එතකොට මේ නුවර දොරටු හයක් තියෙනවා. ඒ දොරටු හයේ දන්න හඳුනන හය හැතුල් කරන නොදන්න නොහඳුනන සැකසහිත අය ඇතුළට නොගන්න දක්ෂ දොරටු පාලයේ ඉන්නවා. උතුරු දිශාවේ දොරටුවෙන් පණිවිඩකරුවෝ දෙන්නෙක් ඇවිල්ලා අහනවා මේ නුවර නගර හිමිය කොහෙද ඉන්නේ? මැද සිව්මන්සලේ ඉන්නේ කියනවා. දුරටුපාලයාගෙන් අහලා නගර හිමියට ආපු පණිඩේ පවරලා දීලා ආපු මාර්ගයෙන්ම ආපු ගේට්ටුවෙන්ම අපහු යනවා. ඒ වගේ දකුණු දිකිනුයි මේ වගේ හතර දිශාවෙන්ම දොරටු පාළුව ඇවිල්ලා නගර හිමියට ඌ පරිදි වචනය පවර්ලා දීලා ආපු දොරටුවෙම යනවා. එතකොට මෙන්න මේ උපමාව තථාගතයන් වහන්සේ පෙන්නලා එකට උපමේය වශයෙන් පෙන්නනවා මහණෙනි නුවර යනු මව්පියන්ගේ ලේ ධාතුවෙන් හැදුණු කන බොන ආහාර පානයන්ගෙන් යැපෙන සතර මහා ධාතු මේ කයට නමක්. හොඳ ප්‍රාකාර සහිත නෝර යනු මේ කයට නමක්. ඒකේ දොරටු 6 කියලා කිව්වේ ආධ්‍යාත්මික ආයතන 6ට. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන ආධ්‍යාත්මික ආයතන 6ට. දොරටු පාලය කියලා කිව්වේ සිහියට හොඳ සිහියට නමක්. සිහියට නමක්. එතකොට ශීඝ්‍ර දූත යුවල කියන්නේ පණිඩකරුවෝ දෙන්න කියන්නේ සමත විදර්ශනා ධර්මයන්ට නම. ඌ වචනේ ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා කියලා කියන්නේ නිවනට නම. ආමගින්ම යනවා කියලා කියන්නේ ආර්ය ශ්‍රැංක මාර්ගයට නම. කියලා තථාගතයන් වහන්සේ මේ උපමාවට උපමේය වශයෙන් ආධ්‍යාත්මික මේ කය ඇසුරු කරගෙන දර්ශන විසුද්ධිය ළඟා කරගන්න ආකාරය ගැන පෙන්වලා තියෙනවා. ඒ තුල තියෙන කරුණු කාරණා කැටි කළා කැටි කළා මම ඕගොල්ලන්ට ඒ අර්ථය පිරෙන විදිහට වෙන පැත්තකින් ඔයගොල්ලන්ට මේ කාරණාව පැහැදිලි කරනවා. ඌ පරිදි වචනය පවර්ලා ආමගින්ම යනවා කියන තැනින් තමයි ඌ පරිදි කියලා කියන්නේ නිවන ආමගින්ම යනවා කියන එක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඌ පරිදි වචනය පවර්ලා දීලා ආමගින්ම යනවා කියන ධර්මතාවයේ මතයි දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ. ඉතින් අන්න ඒ කාරණාව මම මෙතන ඉඳලා ටිකක් පැහැදිලි කරලා දෙන්න හදනවා උත්සාහවත් වෙනවා පටිච්චසමුපාද ධර්මතාවය හරහා මෙන්න මෙතන ඉඳලා හැමදෙනාම බොහෝම හොඳට බොහෝම වමනාවේ ඊට තීව්‍ර වූ සිහියක් මේ සඳහා යොමු කළා ශ්‍රවණය කරන්නට ඒක ඔබට ඉමහත්ම ඉමහත් ලාභයක් කියලා තේරෙයි මගේ ජීවිතයට අතිශේම අතිශේම සුවදායක වෙච්ච ජීවිතයට පුදුමාකාර නිවීමක් ලබා දුන්නු මේ ධර්මතාවය ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනේ කියලා මට හිතුණා. මා තුල කොච්චර ධර්මයක් වැඩිලා තියෙනවද කියන එක මට හොඳට තේරුම් ගන්න බලාගන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් මේ සැනසෙල්ල මේ නිවීම අනිත් ලෝකෙටත් ලැබෙනවා නම් කොච්චර වටිනවද කියන කාරණාව නිසායි අද මේ ටික මම මේ කියලා දෙන්න හදන්නේ. එතනදී මෙන්න මේ කාරණා ටික හොඳට සිහියට තබා ගන්නට ඕන. අපි හැමෝම පටිච්ච සම්පාද ධර්මය දන්නවා. පෙළ දහම හොඳට කතා කරලත් තියෙන්නේ. එතනදී අපි මේ දැනගෙන ඉන්න ආකාරවලට වඩා මේ පටිච්ච සම්පාද સિદ્ધාන්තය කියන්නේ පිට වෙනම තියෙන අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥානං කියලා උඩට පහළට මෙනෙහි කරන්ඩ කළ යුතු ධර්මතාවයක් විතරක් එහෙම නෙමෙයි. ඔබෙත් මගේත් ලෝකය ඔබෙත් මගේ ජීවිතය හැදුනේ කොහොමද ඒක පවතින්නේ කොහොමද කියන ධර්මතාවය පෙන්වන්නේ. එතකොට ඒකෙදි බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්නනවා පෙර අවිද්‍යා කර්ම කියන ධර්මතා දෙක නිසා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටිකක් හැදුනා. ඒ විපාක ස්කන්ධ දෙකට තමයි විපාක නාම රූප දෙක කියලා කියන්නේ. එතන යම් විඥානයක් තියෙනම් චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ විඥාන හයෙම කිසිම වෙලාවක දැනගැනීමේ හැකියාවක් ලක්ෂණයක් නැහැ. චක්කු විඥානයේ රූප පෙන්නන දර්ශන කෘත්‍ය නිර්මාණය කිරීම සෝත විඥානයේ ශබ්ද ඇහිීමේ ශ්‍රවණ කෘත්‍ය නිර්මාණය කිරීම කියන කාරණාවට වැය වෙලා නිසා ඒකට පෙන්වනවා පස්ස සම්පයුක්තයි කියලා. මම එච්චර කියන දෙකත් ඔයගලට ගොඩක් ගැඹුරු වෙයි. කෙටියෙන් ගත්තාම මේ විපාක ස්කන්ධ ටික කියන්නේ සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි හේතුඵල ධර්මෙන් හටගත් ධර්මතාවය. රූපයක් තියෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූප. ඒ රූපය හා බැඳී පවතින යම් චිත්තජයසික ටිකක් තියෙනම් අවිද්‍යා කර්ම කියන හේතුයෙන් හටගත්ත අරමුණු දැනගන්න පුළුවන් විඥාන මාත්‍රයක්. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ එකින් එකට එකින් එකට දන්නේ නැති වුණාට කමක් නැහැ. මෙන්න මේ ස්වභාවය ඕගොල්ලෝ තේරුම් ගන්නට ඕනේ. ඒ තමයි මම මේට පෙරත් මතක් කළා තියි අනිමිත්ත අප්පනහිත ශුන්්‍යත ලක්ෂණ ටිකක් තියෙයි මෙන්න මේ ටිකේ. කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටිකක් තියෙයි. ඒකේ ප්‍රතිඵලය තමයි අපිට අනිමිත්ත ශුන්්‍යත අප්පනහිත කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ කිසිම දවසක පෙනෙන රූපේ ඇහෙන සද්දේ ගඳ සුවඳ මේ කිසිම තැනක සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මය හෝ ආත්මනීය ධර්මතාවයක් ඔය ආයතන හය ඇතුලේ නැහැ. ඒ වගේම මොන්නම විදිහකවත් වටිනා හෝ නොවටිනා හෝ කමක් ඔය ආයතන හය ඇතුලේ නැහැ. කිසිම හොඳක්වත් නරකක්වත් අපි කෙටියෙන් මතක් කළොත් මම තේරෙන විදිහට වෙනද කියලා තියෙනවා වගේ නොදන්නා භාෂාවකින් කෙනෙක් මොනවා හරි කිව්වොත් අපිට ඒ શબ્දයෙන් හොඳක්වත් නරකක්වත් ලැබෙන්නේ ලාභයක්වත් අලාභයක්වත් යසසක්වත් අයසක්වත් නින්දාවක්වත් ප්‍රශංසාවක්වත් සැපක්වත් දුකක්වත් ලැබෙන්නේ හිස් ඌ ආයතනයක් හිස් ඌ ගයක් සද්ද මාත්‍රයක් විතරයි අන්න ඒ ලක්ෂණය අනිත් ආයතන හයටම ආදේශ කරගන්න මෙන්න මේ පෙනෙන ඇහෙන මට්ටම් වල තිබුණේ ඔක. හරි. ඊට පස්සේ මේ වගේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් හෝ වටිනා නොවටිනා කමකින් තොර රූපයක් ඔබට පෙනෙනකොට අපිට පෙනෙනකොට ඒ පෙනෙන දෙයට අපි කෙලස් ටිකක් එකතු කරනවා. කෙලස් ටිකක් එකතු වෙනවා. ඒ පෙනෙන සිද්ධි ආරම්භය තණ්හා වශයෙන් උපාදාන වශයෙන් සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් කියලා පෙනෙන දෙයට අපි හිතනවා. පෙනෙන දෙයට අපිට හිතෙනවා. හිතෙන හිතුණු ගමම්ම වෙන්නේ මොකද්ද? මේ පෙනුණු රූපය විඥාන ට්ටිතියක් වෙනවා. විඥානයේ පැවැත්මට හේතුවක් වෙනවා. ඊට පස්සේ ඒ ඇහැ වෙන් වුණා, රූපේ වෙන් වුණා, ඒ චක්කු විඥාන නිරුද්ධ වුණා, ඉතුරු නැතුවම නැති වුණා. ඒ රූපයේ සිහි කර කර හිතට පවතින්න පුළුවන් එකයි විඥාන ට්ටිතියක් කියන්නේ රූපයේ විඥාන තිතිය කියන්නේ ඒ රූපයේ විඥානීය පැවැත්මට හේතුවක් වුණා. දැන් ඒ අරමුණ හිතට ඒ දැකපු රූපයේ සිහි කර කර හිතට ඉන්න පුළුවන්. අන්නේ තැනට තමයි භවය කියලා කියන්නේ. භවය කියලා කියන්නේ අන්නේ ටිකට. දැන් මට දැකපු දේ සිහි කරන්න පුළුවන්. එහෙම සිහි කරනකොටත් ඒ සිහි කරන්ට ඒ කියන්නේ භවය හද භවය හදන තැන දක්වා විතරයි විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු වෙච්ච ගමන්ම භවය හැදෙනවා අර සිද්ධාන්තය අතහැරෙනවා ඔය විදිහට ඇහැ කන දිව නාසය ශරීරය කියන මනස කියන ආයතන හය හරහම අනාත්ම ස්කන්ධ ටික එනවා ආත්ම වශයෙන් හිතුවහම ඒ අරමුණ ආත්ම වශයෙන් සිහි කරන්න පුළුවන් අත්දැකීමක් හිතට තබලා අර අරමුණු දුරු අතහැරෙනවා දැන් ඔබෙත් මගේ ජීවිතය කියලා කියන්නේ පටිච්ච සමුපාදේ භවය කියන තැන. අපි ඔක්කොමලා භව දුකක් විඳින අය. භවය කියන තැන තමයි. එතකොට භවපච්චයා ජාති කියලා කියන්නේ ජාති කියනකොට හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරි අමුතු ගැඹුරු දර්ශනයක්. තේසං තේසං සත්තානං තම්හි තම්මි සත්ත නිකායේ ಜಾති. හැබැයි භවපච්චය ಜಾති. භවය නිසා ඇති උනේ මොකද්ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායේ ಜಾති. ඒකේ හරි වටිනා, හරි පුදුම, හරි ගැඹුරු ධර්මතාවයක් තියෙනවා. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ಜಾති කියනකොට ඒ සත්තනිකාය ಜಾති කියනකොට මිනිස්සුયો ඉන්නවා ඉන්න මිනිස්සුયો අතර අපි ඉපදෙනවා කියලා. දෙවියෝ ඉන්නවා ඉන්න දෙවියෝ අතර අපි ඉපදෙනවා කියලා. බ්‍රහ්මයෝ ඉන්නවා බ්‍රහ්මයෝ අතර අපි ඉපදෙනවා කියලා. එහෙම අපේ ඉපදීම ගැන නෙමෙයි මේකෙන් පෙන්වන්නේ. ඒ ඒ සත්වයන්ගේ සත්වනිකායේ ಜಾති. තේසං තේසං සත්තානං සත්තානං කියනොත් බහුවචනේ. ඒ ඒ සත්වයන්ගේ සත්ත්වනිකායේ ಜಾති සත්ත්වනිකායේ ಜಾතිය ඒ කියන්නේ මමත් ඇතුළත්ව තව මිනිස්සුයෝ හැදුන හැටි කියන්නේ මගේ අම්මා තාත්තා අයියා නංගි මල්ලි සහෝදරයෝ දායකයෝ යාළුවෝ මිත්‍රයෝ කියලා ඒ මේ සත්වනිකාය මට හැදුන හැටි භවපච්චය ජාති භවය නිසයි මට ඒ කියන්නේ ඇහැට රූපයක් පෙනිලා ඒක අතහැරිලා නමුත් ඔබට ඒක භව වෙලා විඥානයේ පැවැත්මට හේතුවක් වෙලා කනට ශබ්දයක් ඇහිලා ඒක ඔබේ විඥානයේ පැවැත්මට හේතුවක් වෙලා අර સિદ્ધාන්තය අතහැරිලා. දැන් ඔබට අහපු, බලපු, දැකපු හැම දෙයක්ම එකතු වෙලා නිසා තමනුත් තමන්ගේ වර්ගයත් හැදිලා තිය බවපච්චය ජාති කියලා කියන්නේ ඒක. ඊට පස්සේ ජරා කියන්නේ ඒ ඒ සත්වනිකායේ ජරා දැන් තමන් ඇතුළු තමන්ගේ ඥාතීන් හිතේසින් අසල්වාසීන් ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙන දුක විඳින්න වෙනවා. මහලු වෙන දුක විඳින්න වෙනවා. මරණයටපත් වෙච්ච දුක විඳින්න වෙනවා. මේ ඔක්කොම දුකට හේතුව ජාතිය නිසා. ජාතිය ඇති වුනේ භවය නිසා. කෙටියෙන් ගත්තාම ඔබට පුඩා කුඩා කාලේ ඉඳලා තාම ඉස්කෝලේ ගිය කාලේ ඉඳලා ඒ සිද්ධාන්තයන් එකින් එක එකින් එක එකින් එක සිහි කරන්න පුළුවන්. විඥාන ටිකිය කියලා කියන්නේ හිතේ පැවැත්මට ඒ නිමිති එතන එතන එතන හිතේ පැවැත්මට අවස්ථාව හදලා දීලා මේ ධර්මතා නිරුද්ධ වෙලා දැන් මේ විඥානයේ කොච්චර දක්ෂද කියනවනම් මුළු ලෝකයක්ම මවපු මවුන් කරුවෙක්. ඒ කියන්නේ දැන් කාම භූමිය, කාම භවය හැදිලා. දැන් ඔබට ඔතනින් හැම වෙලාවෙම එක එක දේවල් එක එක කෙනා සිහි කරලා සිහි කරලා දෙනවා. අම්මා කියලා මතක් වෙයි, තාත්තා කියලා මතක් වෙයි, අයියා කියලා මතක් වෙයි, නංගි කියලා මතක් වෙයි, හොඳ මතක් වෙයි, නරක මතක් වෙයි. ඒ උපදින උපදින හැම අරමුණක්ම භවපච්චය જાති. ඔබට මේ භවපච්චය જાති භව වෙලා තියෙන දෙයක් සිහි වෙනවා නේද කියනක පෙන්වගන්න බැරි වුණොත් ඔබ හිතාගෙන ඉන්නේ දකින සිද්ධිය සිහි වෙනවා කියලා. නමුත් ඒකට වඩා මට මම හොඳ කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. මෙතනදී පටිච්ච සම්පාද සිද්ධියේදී අපි හැමදෙනාගේම නවාතන අපි හැමදෙනාගේම ජීවිතය අපිට අයිති තැන කොතනද කියලා ගත්තොත් භවය කියන තැන ගන්න. අපි ඔක්කොමල තුන් භවය ඇතුළේ මේතන කාම භවය ඇතුළේ. එතකොට ඒක ඇතුළේ තමයි මට මේ සත්ව වර්ගයාගේ જાතිය මමත් ඇතුළත් මගේ නෑදෑයෝ සහෝදරයෝ යාළුවෝ මිත්‍රයෝ හිතේසි අහිතේසි කියලා යම්තා පිරිසක් තියෙනන් ඒ ඔක්කොම ටික ඉන්නේ. ඒ වගේම දෙවියන්ට දෙවියෝ හැදෙන්නේ බ්‍රහ්මයන්ට බ්‍රහ්මයෝ හැදෙන්නේ නිර්සත්ත්වයන්ට නිර්සත්ත්වයෝ හැදෙන්නේ toy විදිහටමයි. ඒ ඒ සත්වනිකායේ ಜಾති ඇති වෙන්නේ ওই විදිහට. ඒ නිසා දැන් ඉතින් අපි හැම කෙනාටම ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් වලින් අඩු නැහැ. ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් විඳින්න පුළුවන්. මෙතනදී මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න තියෙන්නේ එකම එක පොයින්ට් එකක් අවස්ථාවක් විතරයි අපිට. ඔය මොන්න තරම් ධර්මතා අපි ඉගෙන ගත්තත් අන්තිමට අපිට භව නිරෝධය නිවනයි කියන තැනට තමයි එන්න වෙන්නේ. ওই භවය කියන තැන තමයි භවය කියනකොට හොඳට මතක තබා ගන්න මේ භවය කියන එක ස්පර්ශ ආයතන 6ට අයිති සිද්ධියක් නෙමෙයි ස්පර්ශ ආයතන 6ේ අධ්‍යක්ීම විඥාන ත්‍ිතියක් වෙච්ච. ඕගොල්ලෝ සංයුත්ත නිකායේ චේතනා සූත්‍රය කියවලා ඇති සමහත්. ඒ චේතනා සූත්‍රයේ තියෙනවා අරමුණකට හිතුවත් කල්පනා කෙරුවත් විඥානේ පිහිටනවා. නොහිතුවත් කල්පනා නොකලත් අනුශේ වශයෙන් පිහිටියත් තිබුණත් විඥානත් හිතේ විඥානය පිහිටන තැනක් වෙනවා. මේක කිව්වහම ඔබට යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන්. ජාති වෙන්න කොහොමද ඒ සත්තනිකායේ නාම රූපයන්ට දැස ගැනීම කරන්නේ කියලා තියෙන දේවල් නිසා ඒ ඔක්කොම මෙතෙන්ට ගැලපෙනවා නමුත් මේ ඔක්කොම පැහැදිලි කරන්න එකින් එක මට කාලෙ මදි වෙලා මදි ඉදිරියේදී මෙච්චර මම කලින් මේක කියන්න බලාපොරොත්තුවක් තිබුණා. ඒ කියන්නේ මේකට වඩා හොඳට මේ දර්ශනය පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන නමුත් ඉදිරියේදී ඒක ලැබෙයි. එතෙක් අද හිතුණා මට මේ දර්ශනය තුලින් පුදුමාකාර සැනසෙල්ලක් හම්බ වෙනවා. ඒ කියන්නේ භවය නිසායි අපි හැම අරමුණක්ම සිහි කර කර සිහි කර කර මේ ජීවත් වෙන්නේ අපේම මනස තුලයි සැරිසරන්නේ කියලා එහෙම සිහි කරනකොටත් මේ අත්දැකීම ලබා දුණු ආයතන නිරුද්ධයි කියලා සායත නිරෝධය දකිනකොට හිතට ඇතිවෙන ප්‍රීතිය සහ ඒ නිවීම මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. අන්න ඒ නිසායි ඒක මට හිතුනේ පෙන්වන්න. එතකොට අපිට ඉදිරියේදී ප්‍රශ්න ගැටලු ටික විසඳ ගන්න පුළුවන්. නමුත් මෙන්න මේ කාරණා ටික හොඳට මතක තියාගන්න ඕනේ. මොකද්ද? පටිච්ච සමුපාදයේ භවය කියපු තැන තමයි අපේ ජීවිතය. ඒ කියන්නේ කුඩා කාලේ ඉඳලා මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා ඇති බවට හම් වෙන වටපිටාව. ඒක විඥානයේ පැවැත්මට හැම අපි කියමු ටීවී එකේ තියෙන රූපයක් අපි බැලුවා ඒකට මොනවා හරි කෙලස් ටිකක් එකතු අඩුම ගන්න කිසි විස්තරයක් නැත්නම් ඒ රූපයේ ඇත්ත ස්වභාවය නොදන්නා අවිද්‍යාව තිබුණත් ඇති. ඒ අරමුණ අපි කියමේ ඩිස්ප්ලේ එකේ වෙන රූපයක් එනකොට අර රූපේ ඉතුරුවක් නැතුවම නැති වෙලා. නමුත් මගේ හිත හිත කියන එක පවතින ඒ රූපේ ඒ දැකීම මාත්‍රය ඇති. ඒක සිහි කර කර හිතට ඉන්න පුළුවන්. අන්න ඒ වගේයි භවය කියන තැන. භවය කියනකොට මේ ආයතන 6 හරහා ලබා දුන්නු නිමිති ටිකේ අත්දැකීම තමයි භවය කියලා කියන්නේ. ඒ ටිකේ තමයි අපිට ජරා මරණ දුක් ඇති වෙන්න පුළුවන් ලෝකයක් ගොඩ නැගිලා තියෙන්නේ. ලෝකයක් ගොඩ නැගෙන්නේ. හැදිලා තියෙන්නේ. මේ භවය කියන තැන ස්පර්ශ ආයතන විපාක ස්පර්ශ ආයතන 6ට අයිති සිද්ධාන්තයක් නෙමෙයි. විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු කළා හදාගත්ත කෙලස් ටික නිසා හදාගත්ත විපාකයක්. භවය කියන එක. එතකොට ওই නිසා තමයි අපි භව දුකක් විඳිනවා කියලා කියන්නේ. මෙන්න මේ භව නිරෝධය පිණිස අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඌ වචනය ඌ පරිදි වචනය පවර්ලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ආ මගින් ආපහු ගියොත්. මෙන්න මේක හොඳට මතක තබා ගන්න මොකද්ද අපිට දර්ශන විසුද්ධියක් ඇති කරගන්න ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකින නිවන් දකින්න ඌ ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා කියන්නේ නිවන. ඒ නිවන නගරීමියට පව නිවනේ පණිවිඩය අපිට පවර්ලා දෙන්න පුළුවන්. ඒක ලැබෙන්නේ අපිට ආමගින් ආපහු ගියොත් විතරමයි. ආපු දොරටුවෙම අපි ආපහු යන්න ඕනේ. අන්න එතකොටයි අපිට ඌ පරිදි නිවනේ පණිවිඩය හම්බ වෙන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. පින්වත් ඔබට හිතන්න පුළුවන් ඕනම දෙයක්. අපි කියමු අපේ දැන් ළඟ පහතක නැහැ. හැබැයි ඉස්කෝලේ යන කාලේ යාළුවෙක් සිහි කරන්න සිහි වුණා කියන්නකො. සිහි කරනකොටම අපිට කරුණු දෙකක් තියෙයි පෙන්වන්න අපේ මනසටම. එකක් තමයි බවපච්චය ජාති නේද මේ මේ සිහි කරගත්ත එක ඇති උනේ භවය නිසා නේද කියන්නේ විඥාන ත්‍ිතිය නිසා නේද කියලා පෙන්විය යුතුයි. එහෙම පෙන්වන්න බැරි වුණොත් ඔබව ඉබේම ස්පර්ශ ආයතනයේ පැත්තට නැඹුරු කරනවා බාහිර හිතපු යාළුවයි සිහි වෙන්නේ කියලා. ඔබට මනසේ සිතේ අත්දැකීමම මේ සිතින් සිහි කරනව නේද මේක විඥාන පිටියක් නේද කියලා මේ භවපච්චය ජාති භවය නිසා මේ සිහි වුණා නේද භවයේ සිහි කරගත්තා නේද කියලා පෙන්විය යුතුයි එහෙම පෙන්වන්න බැරි වුණොත් කෙලින්ම අර විපාක නාම රූප දෙක තිබ්බ තැනට හිත බැස ගන්නවා එතකොට ඇත්තම වෙනවා ඒකයි ඔක්කාන්ති නාම රූපං කියන්නේ ඔක්කාන්ති නාම රූපං වුණොත් ඇත්තම වෙනවා එතකොට හිතපු යාළුවා වෙනවා එතකොට තමයි දුක එන්නේ ඇත්තම වෙන්නේ අම්මා සිහි කරුණා කියන්නකෝ මේ භවය නිසා જાතිය නේද කියලා ඔබට සිහි කරගන්න බැරි වුණොත් ඔබට ඉතුරු වෙන්නේ එක දෙයයි මොකද්ද දැකපු අවස්ථාවේ හිතපු කෙනා සිහි වෙනවා කියලා ඔබේ මේ විඥානේ නාම රූපයට බැස ගන්නවා. ඒ කියන්නේ දැකපු සිද්ධාන්තයට බැසගත්ත ගමම ඇත්තම වෙනවා. අම්ම වෙනවා. එහෙමයි සත්වනිකය ඇති වෙන්නේ. එහෙමයි ඔබට අම්මා තාත්තා දුව පුතා ඇත්ත වෙලා තියෙන්නේ. ඔබට පුළුවන් නම් සිහි වෙනකොටම ආමගින් ආපහු යන්න. මෙන්න මෙතනයි වටින්නේ. අතිශය වටින්නේ. ආමගින් ආපහු යනවා කියන්නේ අම්මා කියලා සිහි වෙනකොට අම්මා ඉන්නවනේ අම්මා ඇතිනේ කියලා දැකපු පැත්තට ඉන්න පැත්තට අලුතෙන් නාම රූප දෙක පැත්තට නැඹුරු වෙන්නේ නැතුව අම්මා ඉන්නවා කියලා සිහි කරන්න පුළුවන් අත්දැකීම මට අරගෙන දුන්නේ. දුන්නු පැත්තට යනවා. අම්මා කියලා සිහි කරන්න පුළුවන් මට සිහි කරනකොට මට අම්මා කියලා දැන් සිහි කරන්න පුළුවන් අත්දැකීම ලබා දුන්නු පැත්තට යනවා. ඒ කියන්නේ ආපස්සට යනවා. ඒ කියන්නේ මම අම්මා කියලා සිහි කරනවා නම් හිතට සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත ගෙනල්ලා දුන්නු ඒ ඇහැ රූපය දැන් නිරුද්ධයි නේද කියලා බලන්න පුළුවන්. එතකොට ඔබට එහෙම සිහි කරන සිහි කරන දේ නිරුද්ධයි කියලා දැක්කොත් ඔබට මේ ලෝකය කියලා දෙයක් ඉතුරු වෙන්නේම නැහැ ආයතන හයේම ශුන්්‍යතාවය. ඒ කියන්නේ ස්පර්ශ ආයතන හයේ නිරුද්ධ වෙනවා. නිරුද්ධයි කියලා සලායතන නිරෝධයටම හිත දැස ගන්නවා. හැබැයි එකපාරට නිවන අරමුණු කරන්න බෑ කියලා කියන්නේ ඔය කියන සිද්ධිය දකින්ද ඔබට අම්මා කියලා සිහි වෙනකොට මේ සිහි කරන්න පුළුවන් අත්දැකීම හිතට දුන්නු අවස්ථාව දැන් නිරුද්ධයි කියන එක දකින්ද ඔබට සමාධියක් ඕනේ. ඒ හින්දා එහෙම බැරි බැරි නිසා ඔබට සතිපට්ඨානය හරහා ස්කන්ධ ධාතු ආයතන අභිධර්ම පිටකේනොත් ස්කන්ධ ධාතු ආයතනයන් ගැන කියලා දුන්නේ ඔබට වෙනවා අසංකත පරමාර්ථයට හිත තබල මේ නිමිත්ත අතහරින්න බැයි නම් සංකත පරමාර්ථයට හිත තබන්න. ඒ කියන්නේ අම්මා කියලා සිහි කරනකොට මට අම්මා කියලා සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත ඇති උනේ මෙහෙම නේද කියලා පෙන්වන්න. ඇස් ඉදිරි පිටට කන බොන ආහාරෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් ආවහම ඒ රූපෙට මම අම්මා කියලා හිතුවා. හිතුවහම අම්මා කියලා මේ නිමිත්ත සිහි කිරීමේ හැකියාවක් හිතට ඇති උනේ එහෙම. නමුත් ඇත්තම වශයෙන් ගත්තාම අම්මා කියන එහෙම රූපයක් එහෙම කෙනෙක් අතීතයේ හිටියෙත් නැහැ දැන් ඉන්නවත් නෙමෙයි අනාගතයට ඉන්නෙත් නැහැ නේද කියලා තුන් කාලෙම ඔබ බැලිය යුතුයි. ඒ කියන්නේ ඔබ අතීතයේදී දැක්ක ඇස් ඉදිරි පිටට ආවේ සතර මහා ධාතු රූපය. ඒකට අපි කෙනෙක් අම්මා හෝ මල්ලි කියලා හිතුවා. හිතුවාම මේ අරමුණ මල්ලී කියලා හිතන්න පුළුවන් විඥාණයට නිමිත්තක් වෙලා අතහැරලා. එතකොට ඒක ආපස්සට ගියාම මල්ලිව මට සිහි කරන්න පුළුවන්කම තියෙයි. මේ මල්ලිව සිහි කරන්න පුළුවන්කම ඇති උනේ මල්ලි කියලා හිතපු නිසා මල්ලි කියලා හිතුවේ මම මෙන්න මේ රූපෙට. එතකොට ඔන්න කැලි දෙකක් අපිට හම්බ වෙනවා. ඇහැට පෙනුණු වර්ණ සටහනක් වර්ණ සටහනට මම පුද්ගල භාවයකින් මල්ලි කියලා හිතුවා මල්ලි කියලා හිතපු කම සිහි කරන්න පුළුවන් හිතේ අත්දැකීමක් වෙලා. දැන් මල්ලි කියලා සිහි වෙනවා මට විඥානට්ටිතියක් නැත්තම් භවපච්චයා ಜಾති මල්ලි කියලා සිහි වෙනකොටම භව නිරෝධයට මම කටයුතු කරනවා කියලා කියන්නේ ආපස්සට යනවා. මට මල්ලිව සිහි කරනවා මල්ලිව සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම හැදුනේ කොහොමද? ඇති උනේ කොහොමද? එතකොට මම රූපයකට මල්ලි කියලා හිතුවා. මල්ලි කියලා හිතුවේ මෙබඳු රූපයකට. එතකොට හොඳට පේනවා. එහෙනම් අතීතයේදී රූපේ මල්ලි මල්ලිගේ රූපයක් තිබිලා නැහැ. ඇස් ඉදිරියට ආපු වර්ණ සටහනට මල්ලි කියලා හිතපු නිසා මල්ලි කියලා ඒ අරමුණ ඒ රූපය මල්ලි කියලා සිහි කරන්න පුළුවන් හිතට අත්දැකීම ආවා කියලා හොඳට පේනවා. ඒකට අතීතයේදීත් මල්ලි හිටියා කියලා හිත නැමෙන්නේ නැහැ රූපෙට. දැනුත් භවයේ ඒ හිතේ අත්දැකීමම මල්ලි කියලා සිහි කරගන්නවා අනාගතයටත් ඇස් ඉදිරි පිටට ඒ රූපේ එනකොටම හිතේ තියෙන මේ අත්දැකීම ආයෙත් සිහි කරගන්නවා නේද මම අනාගතයටවත් ඒ මල්ලිව හම්බ වෙනව නෙමෙයි දැන් ඒ රූපය මල්ලි කියලා හිතේ විඥාන තිතියක් තියෙයි ඒ ඉස්සෙල්ලාම වර්ණ සටහන ආවා ඒකට මල්ලි කියලා හිතුවාම ඒ රූපය මල්ලි කියන අදහසින් හිතන්න පුළුවන් හිතට නිමිත්ත හැදිලා ඒ ඇහත් අතහැරුණා ඒ හිත හිතපු සිද්ධාන්තත් අතහැරුණා රූපෙත් අතහැරුණා. හැබැයි විඥාන ටිතියක් වුණා නැත්තම් භවය හැදුණා මේ මල්ලිගේ රූපය කියලා හිතට හිතන්න පුළුවන්. එතකොට ඔබ දන්නව භවය හැදුනේ කොහොමද කියලා පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදුනේ හින්දා පෙනෙන බව ලැබුණා. තණ්හා උපාදාන කියන කෙලෙස් කියන්නේ පෙනෙන දෙයට මම මල්ලි කියලා හිතුවා. ඒ ටික තමයි තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකේ අර්ථය. මල්ලි කියලා හිතුවා. මන් දල සටහනේ. මෙන්න මේ හිතපු කම නිසා විඥානට්ටිතියක් විඥානයේ අත්දැකීමක් වුණා. නැත්නම් මේ මල්ලි කියලා සිහි කරන්න පුළුවන්කම හිතට හැදුනා. භවය කියන්නේ ඒක. හිතට හැදුනා. දැන් ඔබ මල්ලි කියන එක ඇත්ත වෙලා ස්පර්ශ ආයතන හයේ මල්ලි කෙනෙක් ඉන්නවා කියන තැනට නැඹුරු වුණොත් ස්පර්ශ ආයතන හයේ මල්ලි ඉන්නවා කියලා නැඹුරු වුණොත් ඔක්කන්ති නාම රූපං වෙලා ඔබට මල්ලිව හම්බ වෙනවා සත්ව ලෝකයේ හැදෙනවා. පුද්ගල භාවය හැදෙනවා. මල්ලි මරුණු දුක, මල්ලි ලෙඩ වෙච්ච දුක හිතෙනවා. නමුත් එහෙම ඔබට වෙන්න බෑ ඔබට ජාතියට ඉඩ නැහැ භවය නැතිකොළු. මල්ලි කියන එතකොට ඒකට ඔබට තියෙන එකම එකම පිහිට එකම පිළිසරණ මේ භවයේ නැමැති හිරගෙදරින් රිංගල යන්න තියෙන එකම එක කවුළුවයි. ඒ තමයි මොකද්ද? අපසට යන්න. මල්ලි කියලා සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම හැදුනේ කොහොමද කියලා පෙන්වන්න. මල්ලි කියලා ඒ විඥානේ නාම රූප දෙකට දැස්ස ගන්න එපා. ඒ කියන්නේ මල්ලි ඉන්නවා කියලා දැකපු තැනට හිත යොමු කරන්න එපා. එතකොට ඇත්තටම මල් ඉන්න මල්ලි කෙනෙක් හම්බ වෙනවා. මල්ලි කියලා මට දැන් සිහි කරන්න පුළුවන් හිතට සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම ගෙනත් දුන්නේ කියලා පටිච්ච සම්පදා අංගහරා පිටපසට යන්න. ඒ කියන්නේ භවය කියන තැන ඔබ ඒකට හේතුව තණ්හා උපාදාන කියන කෙලස් ටික කෙලස් ටික ඇති උනේ විපාක රූපෙට. විපාක රූපයක් පෙනුනහම විපාක රූපෙට පුද්ගල භාවයක මල්ලි කියලා හිතුවාම මේ වගේ දැනුමක් ඇති වුණා කියලා ඔබ දැක්කහම අතීතයේදී පෙනෙන රූප පැත්තේ මල්ලි හිටියේ නැහැ. දැනුත් සිහි කරගන්නකොටත් භවපච්චය ಜಾති භවයේම මම සිහි කරගන්නවා නේද? මෙහෙම සිහි කරනකොටත් සිහි කරන්නේ භවය. ආපහු දවසක අර වර්ණ සතහන ඇස් ඉදිරි පිටට ආපු ගමම්ම මේ භවයේම සිහි කරගන්නවා නේද මම? එදාටත් අර රූපයේ මල්ලිහිඳ මල්ලිව සිහි වෙනවා මල්ලිව දකිනවා නෙමේ ඒ රූපයේ දකිනකොට හිතේ අත්දැකීම වේගෙන් හිත සිහි කරගන්නවා කියලා දැක්කහම ඔබට අතීතයේදී මල්ලි කෙනෙක් හිටියෙත් නෑ දැන් ඉන්නවත් නෙමෙයි අනාගතෙත් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතේ නොවුනේ නම් දැන් නොවේ නම් අනාගතෙට නොවන්නේ නම් ඒක මොනතරම් පහසුවක්ද කියනවා. ඒ වගේ ඔය සිද්ධියේදී ඔය වගේ ඕනම දෙයක් සිහි වුණාම ඔබ සිහි වෙච්ච දේ තියෙනවා කියලා විපාක නාම රූප දෙක පැත්තට යන්න නැමෙන්න එපා. එහෙම වුණොත් ඔක්කන්ති නාම රූපං කන්දානම් පහතු බව ආයතනම් පටලාභෝ ಜಾති කියලා ඒ ස්කන්ධ ටික පහළලා ආයතන ටික ලැබිලා ඇත්තටම කෙනෙක් හම්බ වෙනවා. හම්බ වෙනවා. නෑ මල්ලි කියලා සිහි කරනකොටම මේ භවයේම සිහි කරගත්ත කියන එක පෙන්වන්න බැරි වුණොත් ඒ වගේම මේ සිහි කරගන්න පුළුවන්කම හැදුනේ මෙහෙම නේද කියලා ඔබ ආපසට ගියේ නැත්තම් ආමගිම යන්න කියලා කියන්නේ ඒකයි. ආමගින්ම ගියේ නැතුව දොරටුවේ අනිත් පැත්තෙන් ගියෝ. මල්ලි කියලා සිහි වෙනකොටම විපාක නාම රූප දෙක පැත්තට අලුතෙන් නැඹුරු වුණා. පටිච්ච සම්පාදයේ ඔබට අහලා ඇති ඔබ නාම රූප පත්‍ය විඥානම් විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතනම් කියලා පෙන්වන සිද්ධිය. ඒ තමයි ඉස්සෙල්ලාම ඇහැට රූපේ වෙනුණු තැන තමයි නාම රූප දෙක කියලා කියන්නේ. ඒ නාම රූප දෙකට මල්ලි කියලා හිතුවාම මල්ලි කියලා සිහි කරන්න පුළුවන් අත්දැකීම ආපු ওই භවය කියන තැන තමයි නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ. දැන් විඥාන පත්‍ය නාම රූපං කියලානේ මල්ලි කියලා සිහි කළා ඔබ පහු ස්පර්ශ ආයතන හයත පැත්තට පෙනුණු පැත්තට නැඹුරු වෙච්ච ගමම්ම ගමම්ම ආයතන හැදිලා ස්පර්ශ වෙලා ඔබට මල්ලිවම දකින්න පුළුවන්කම එනවා. ආපහු දෙවන චක්‍රයක් යනවා. ඒ නිසා හොඳටම මතක තියාගන්න ඕගොල්ලෝ දක්ෂයි නම් හැබැයි මේ කියන සිද්ධියට යම් මට්ටමක චිත්ත සමාධියක් ඕනේ. ඕගොල්ලන්ට තේරෙයි මේ දර්ශනය තේරුනොත් ඒබඳු කෙනෙක්ව රිදවනවා කියන එකක් තියා හොල්ලන්නවත් බෑ කියලා මනස අකම්පේ මනසක් හැදේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකම් විරජං කේමං ඒතම් මංගල මුත්තම. ඒ උතුම් මංගල පදය ඔබට ඒ කාන්තෙන්ම ඔබ දක්ෂණම් ඔය ඉන්න තැන ඉඳලම ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි. උතින්දි අඩුව වෙන්නේ සමාධිය නැතිකම් විතරයි. ඒ කියන්නේ ඔබ සිහි වෙන යම් තාක් දේ තියෙන අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා මේවනේ ලෝකේ ඔබේ මේවනේ ඔබට දුක හෝ සැප හෝ ගෙනත් දුන්නේ ගෙනත් දෙන්නේ. ඕවැනේ තරහකාරය හෝ යාළුවෝ හෝ මිත්‍රය හෝ ඉන්නේ හිටියේ. හරි. ඔබ ආපස්සට යන්න. යනකොට ඔබට මෙහෙම සිහි කරන්න පුළුවන් අත්දැකීම් ආපු හැටි. ඔබ ආපස්සට පොඩ්ඩක් ගියොත් කෙලස් ටික කෙලස් ටික ඇතුළේ තියෙන විපාක ස්කන්ධ ටිකට විපාක ස්කන්ධ ටිකට යාළුවා කිව්වා මල්ලි කිව්වා අයියා කිව්වා අක්කා කියලා හිතුවාම එහෙම හිතන්න පුළුවන් අත්දැකීමක් හිතට ඇවිල්ලා. දැන් සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරන સિદ્ધාන්තය ඇතිවෙච්ච පැත්තට පොඩ්ඩක් ගියාම අනාත්මයි. කෙලස් ටිකයි ස්කන්ධ ටිකයි හම්බ වෙනවා. එහෙනම් අතීතයේදීත් මේ ස්පර්ශ ආයතන හයි ඒ කියන්නේ ඇත්ත වෙච්ච ලෝකෙ ලෝකෙ පැත්තේ එහෙම කෙනෙක් ඉඳලා නැහැ. මට දැන් සිහි කර කර අඬන්න ගැලපෙන්න අද දවසේදී පුළුවන්කම තියෙන මම මේක පෙන්වන්න නැති හින්දානේ. එතකොට ඒ පැත්තට ගියොත් එහෙම කෙනෙක් පුද්ගලයෙක් හිටියෙත් නැහැ. දැනුත් භවයේම සිහි කරගන්නවා නම් භවපච්චය ජාතිනම් විඥානයේ අධ්‍යක්ීම සිහි කරගන්නවා නම් ආපහු ස්පර්ශායත විඥානයේ පිහිටි අරමුණු විඥානයේ පිහිටි ඒ රූපය ආවොත් ආයෙත් භවයේම සිහි කරගන්න. දකින්නකොටම මල්ලි අම්මා අක්කා කියලා ආපහු මම සිහි කරගන්නේ. එතකොට ඒද අනාගතයේද ස්පර්ශ ආයතන හයේ මට මේ වගේ කෙනා ඉඳලා හම්බ වෙන්නේ එදාට දෙවෙන්නේ අද මේ සිහි කරගන්න දකිනකොටම අද මේ සිහි කරගන්න මනස සිහි කරගන්නවා කියලා දැක්කොත් ස්පර්ශ ආයතන හයෙන් ගැලවෙනවා ඔබේ ලෝකේ ස්පර්ශ ආයතන හයෙන් ඔබේ ලෝකේ ගැලවුණාම ඔබට මම මල්ලි කියලා අම්මා කියලා සිහි කරනකොට ආයතන හය ඒ දැකපු අහපු ස්කන්ධද නිරුද්ධයි කියලා ඔබට පෙනේ දැන් මම කෙනෙක්ව සිහි කරනකොට මම මෙහෙම සිහි කරනකොටත් මේ සිහි කරන්න පුළුවන් අත්දැකීම ලබා දුණු නාම රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කියලා බලන්න පුළුවන් නම් ඔබට අනිමිත්ත බවක් අපනිහිත බවක් ශුන්්‍යත බවක්ම හම්බ වෙ මිසක සලායත නිරෝධයක්ම හම්බ වෙ මිසක භව නිරෝධයක්ම හම්බ වෙ මිසක ලෝකේ හම්බ වෙන්නේ නැහැ. හැබැයි මම දන්නේ ඔබ කොච්චර දක්ෂද කියලා සමාධිය නැතිනම් නිරෝධයට සක්කාය නිරෝධයට හිත දැස ගන්න. ඒ වගේ වෙලාවකදී තමයි ආමගින් ආපස්සට ගිහිල්ලා ඔබ හම්බ වෙනකොට අනාත්ම ස්කන්ධ ටිකකුයි තිබුණේ ස්කන්ධ ටිකට තමන් මෙහෙම හිතපු කම හින්දායි හිතට මෙහෙම හිතන්න පුළුවන් අත්දැකීමක් ලැබුණේ කියන කාල්දලා දෙන්න. එන්න මෙන්න මේ සිද්ධිය මේ භවය අයින් කරගන්න උපකාර පිණිසයි සතිපට්ඨාන කියන්නේ. ස්කන්ධ ධාතු ආයතන අනාත්මයි ශුන්්‍යතයි කියලා බැලුවේ ස්පර්ශ ආයතන හය අනාත්මයි කියන එක බලන්න නෙවෙයි. ස්පර්ශ ආයතන හයේ අනාත්ම බව කොච්චර කාලයකට බලන්නද මම? කොච්චර දුරට බලන්නද? මේ භව නිරෝධය සඳහායි මට සිහි වෙනවා මල්ලි. මල්ලි සිහි වෙලා මල්ලි ගැන හොඳ හෝ නරක හෝ කැමැත්ත හෝ අකමැත්ත හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ එන දුක මල්ලි කෙනෙක් මට හිටිය නිසායි ඉන්න නිසායි අනාගතේටත් මල්ලි එක ජීවත් වෙන්න පුළුවන්කම තියෙන හින්දායි මට ඇත්ත වෙලා තියෙන්නේ හිටිය හින්දා ඉන්න හින්දා අනාගතේට ලැබෙන හින්දායි මට මල්ලි ගැන සැප දුක් විඳින්න පුළුවන් මට අතීතයේදී හිතී හිටියෙත් නැත්තම් එහෙම කෙනෙක් දැන් ඉන්නවත් නෙමෙයි නම් අනාගතයේද නොඉන්නේ නම් මට ඒ අරඹ දුකක් එන්න හේතු නෑ දුකක් එන්න තැනක් නෑ දුකක් එන්න ඉඩ නෑ ඒ දුකේ Nirodhaය වෙන්නේ භව Nirodhaයෙන්. ඒ භව Nirodhaය සඳහායි අපි මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මය ඉගෙන ගන්න. සතිපට්ඨාන භාවනාව කරන්න ඒකට. ඒ කියන්නේ රූපයේ සතර මහා ධාතුයේ කන බොන ආහාරයෙන් හැදුනේ අනාත්මයි කුණප කොටස් ටිකක් වර්ණ සටහන කියලා බැලුවා. ආමගින් ආපස්සට යනකොට හොඳට තේරෙනවා දැන් අර අත්දැකීම ඔබට උපකාරයි ආර්ය ආර්ය ශ්‍රාංග මාර්ගය උපදින විදිහට භාවනා කරන්න ගිය දවසටයි ඔබ සතිපට්ඨානෙ වඩපු එකේ ප්‍රතිඵලයේ කොච්චර ලාභයක්ද කියනක ඔබට ලැබෙන්නේ. ඔබ රූපය ගැන හොඳට කුණුප කොටස් වශයෙන් ධාතු වශයෙන් වර්ණ සටහනක් හැටියට හොඳට හිතලා හිතලා හිතලා තිබුණා නම් හරි. දැන් මල්ලි කියලා සිහි වෙනවා. ඒ කියන්නේ භවය තියෙන තැන භව ඒක මල්ලි කියලා සිහි වෙනවා කියන තැන භවපච්ච ජාතිනේ භවය. සිහි වෙනකොට ජාති වෙලා දුක ඇති කරගන්නවද භව නිරෝධයට කටයුතු කරනවද කියන දෙකක් දැන් තියෙන්නේ. මල්ලි කියලා සිහි වුණා. සිහි වෙනකොට ඔබ ආමගින් ගියේ නැත්තම් මේ මල්ලි කියලා සිහි වෙන අධ්‍යක්ීම මට ගෙනත් දුන්නේ හැදුනේ මෙහෙම නේද කියලා ආමගෙන් යන්න බැරි වුණොත් ඔක්කන්ති නාම රූපං වෙනවා. ඒ කියන්නේ මල්ලි කියලා සිහි වෙන එක දැකපු පැත්තට නැඹුරු වෙනවා ඔබ. ඒ කියන්නේ හිටියා දැන් ගිහිල්ලා බලන්න පුළුවන් ඉන්නවා වෙනවා. එතකොට ඇත්ත වෙනවා. එතකොට ජාති. එතකොට ඇත්තම වෙලා මල්ලි හිටිය මල්ලි ගැන හෝ ඉඳලා මරුණු මල්ලි ගැන හෝ නැත්තම් මල්ලි ගැන ඔබට දුක් වෙන්න පුළුවන්. අම්මා කියලා සිහි වෙනවා. රන් රිදී මුතු මැණික් ඔබට සිහි වෙනවා කියන තැන භවය. හැම වෙලාවෙම භවාංග සිත කියලා කියන්නේ ඒකට. අපි හිතාගෙන භවාංග සිත කියනෝනේ මේ අපි මුකුත් දන්නේ භවයේ අංගයක් වෙලා තියෙන සිත. ඔබට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නංගි මල්ලි කියලා දැන් හිතන්න පුළුවන්. නාම රූපච්ච විඥානං කියන්නේ තොතෙන්ට. විඥාන තිතියක් කියන්නේ තොතෙන්ට. භවාංග සිත කියන්නේත් ඔතෙන්ට. භවය කියන්නේත් ඔතෙන්ට. හිරගෙදර කියන්නේත් ඔතෙන්ට. සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරනකොට ඔබ භව නිරෝධයට කටයුතු කරනවද භව දුකක් විඳිනවද කියන තැන භවය නිසා ඔබ දුක් විඳිනවද භව දුක විඳිනවද කියන එක තියෙයි. ඒ කියන්නේ ඔබේ රත්තරන් ටික සිහි වුණා. සිහි වෙනකොට රත්තරන් කියලා මට මේක සිහි කරගන්න පුළුවන් නිමිත්ත හදලා දුන්න හැටි කියලා ඒ පැත්තට ගියොත් ඇස් ඉදිරිපිට වර්ණ සටහනක් එනකොට මේක රත්තරන් මේක මෙච්චර වටිනව නේද කියලා හිතුවාම ඒ නිමිත්ත රත්තරන් මෙච්චර වටිනවා කියලා හිතන්න පුළුවන් නිමිත්තක් හැදුනා නේද විඥාන තිතියක් වුණා නේද භවය හැදුනා නේද කියලා ඔබ පෙන්විය යුතුයි. එහෙම පෙන්නකොට ඔබ දකිනවා මෙච්චර වටිනා රත්තරන් ගොඩක් කියලා සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරන්න පුළුවන් එකේ ආපස්සට යනකොට ඇස් ඉදිරිපිට ලැබිලා තියෙන වර්ණ සටහනක්, ඒ කියන්නේ විපාක ස්කන්ධ ටික ඒකට වටිනා රත්තරන් කියලා වටිනාකමක් තණ්හා ව උපාදාන කියන කෙලස් ටික එකතු කළාම වටිනා රත්තරන් කියන එක හැදිලා තියෙන්නේ මිසක ස්පර්ශ ආයතනයේ එතකොට විපාක පැත්තේ විපාක ස්කන්ධ ටිකේ වටිනා රත්තරන් ගොඩක් අතීතයේ තිබිලත් නැහැ. දැනුත් විඥානට්ඨිය භවයෙන්ම සිහි කරගන්නවා කියලා දකිනකොට භවයෙන්ම සිහි කරගන්නවා කියලා දකිනකොට දැන් තියෙනවත් නෙමෙයි. ආපහු මම බලන්න කියලා ගියොත් ඒ වර්ණ සතහන ඇස් ඉදිරිපිට එනකොටම අනේ මගේ මෙච්චර වටිනා රත්තරන් ගොඩය කියලා මට ආපහු මේ වගේම සිහිවි. දැන් මේ සිහි වෙන සිද්ධියම එදාට සිහිවි. අතීතයේදීත් දැනුත් අනාගතෙත් භවයේම ඇසුරු කරලා තියෙනවා මිසක මම ස්පර්ශ ආයතන හයට ගිහිල්ලා නෑ නේද ඔබට තේරෙයි හීනකින්වත් ඔබ ස්පර්ශ ආයතන 6ක සම්මිශ්‍ර වෙලා නැහැ. ඔබ දකින වෙලාවෙදිත් ඒකට වටිනා රත්තරන් කියලා භවය හදාගත්තා. ඒක ඉස්සලා භවය හදාගන්න හැටි. අතීතයේ ඔබට භවය හදාගන්න උපකාර වුණා. දැන් ඒ හැදිච්ච හිතේ අත්දැකීම විඥානට තිතී භවයම සිහි කරගන්නවා මට රත්තරන් ගොඩක් තියෙනවා නේ කියලා. ඔබ ಜಾති වුණොත් ඇත්තටම මට තියෙන රත්තරන් ටික බලන්න යන්න ඕනේ කියලා ගියොත් මේක මේ නිමිත් ඇත්ත වෙලා ආයත ආයතන හයට ගිහිල්ලා ස්පර්ශ වෙලා ඔන්න ඒ අරමුණ පෙනේ. පෙනෙනකොටම ආයෙත් කෙලෙස් එකතු කරන්න ඕනේ. කෙලින්ම භවයේම සිහි කරගන්නවා පව්. දකින්නකොට මගේ රත්තරන් ගොඩ කියලා සිහි වෙයි. එතකොට ඔබට අනාගතේටත් මේ භවයේම දැන් සිහි කරන්න පුළුවන් භවයේම හම්බ වෙනවා. එක අරමුණක් එක වෙලාවකට විතරයි අපිට විඥාන තිතියක් කරගන්න උනේ ඊට පස්සේ තුන් කාලෙන්න ඔක හම්බ වෙනවා. ඔක හොඳ ලස්සනට පෙන්නනවා සංයුත්ත නිකායේ මදුපිණ්ඩික සූත්‍රය. චක්කුම් පටිච්ච රූපේච උපපදිති චක්කු විඥාන තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඔන්න දැන් අනාත්ම වූ ස්කන්ධයක් මත රූපයක් නිසා ස්පර්ශ නිසා වේදනා. යම් වේදේති තං සංජානාති. යමක් විදිහට එය හඳුනනවා. යම් සංජානති තම් විතක්කේති. යමක් හඳුනයිද ඒට ඔබ හිතනවා. යම් විතක්කේති තම් පపంචේති. යමක් විතර්ක කරයිද ඒක ඔබට ප්‍රපංච වෙනවා. භවය හැදුනා කියන්නේ ප්‍රපංචේති. ඔන්න දැන් අම්මා තාත්තා රත්තරන් මිල මුදල් කියලා ඔබට හම්බෙලා. තතෝ නිදානං ඒ කරුණම මුල් වෙලා තතෝ නිදානම් පුරුෂෝ පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු එදා ඉඳන් අතීත අනාගත වර්තමාන වශයෙන් ඇසින්දතා බලයුතු දතයුතු රූපයන් කෙරෙහි ඒ ප්‍රපංච සංඥා සංකාරයම ඇසුරු කරනවා. හරියට මදු පින්ඩක සූත්‍රය මදු මිහිරි අග්ගලාවක් ඔයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔන්න ආපහු අපි පොඩ්ඩක් බලමු මොකද මේක කොහොම හරි කියන්නේ මේ අපිට ඕනේ. මදු පින්ඩක සූත්‍රය ගන්න. ඔන්න ඇහත් රූපේ චක්කු විඥානයත් චක්කු සම්පස්සයයි ඔන්න වර්ණ සටහනක් ආවේ. ටීවී එකේ කියන්නේ අපි කවදාවත් දැකලා නැහැ ටීවී එකේ තියෙන්නේ. දුම් වර්ණ සටහන. හරි. එතකොට යම් වේදේති තන් සංජානති. දැන් යමක් විදිහට ඒ හඳුනන එකෙන් දැන් වර්ණ සටහන හඳුනන හැඩේ පේනවා. යම් සංජානති තම් විතක්කේති. ඒ හඳුනන එකට හිතනවා. ආ මොකද්ද? අපි මේ අමරදේව මහත්තයා කියලා හිතුවා අපි. දැන් මේ පේන්නේ රූපෙට ටීවී එකේ වෙන පීවියෙන් අපි කවදාවත් දැකලා නැහැ. වෙන මුකුත් ඇත්තෙත් නැහැ. පෙනෙන රූපේ දැන් ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණයි චක්කු සම්පස්සය. යම් වේදිති තන් සංජානත. දැන් හැඩේ හඳුනන හොඳට. බලන්න දැන් ටීවී එකේ තියෙන අනාත්මයි රූපේ. පුද්ගලයේ සත්‍යෙ මුකුත් නැහැ. තව විතක්කේති. ඒකට විතර්ක කරනවා. ආ මේ අමරදේව මහත්තයා. දැන් අපි මම හිතන්නේ. සම්පපංචේති. ඒ කියන්නේ විඥාන ටිතියක් වුණා මේ හැඩේ අමරදේව මහත්තයාගේ කියන දැනුමක් හිතට ආවා. දැන් ටීවී එක ඕෆ් කරුවා ඩිස්ප්ලේ එකෙත් එහෙම එකක් නැහැ. එතකොට මං හිතපු સિદ્ધාන්තයත් අතහැරුණා. ඒ පැත්ත ඔක්කොම ඉවරයි. නමුත් මේ අමරදේව මහත්තයා කියලා සිහි කරන්න පුළුවන් හිතට ආපු අත්දැකීම කියන්නේ භවය හැදුනා කියන එක. දැන් හිතට සිහි කරන්න පුළුවන්. තතෝ නිදානම් පුරුෂෝ ඒ කාරණාව මුල් වෙලා අතීත අනාගත වර්තමාන වශයෙන් ඇසින් බලා දත යුතු රූපය කෙරේ ඒ පුරුෂයා වැට කරනවා ඊට පස්සේ ආයෙත් දවසකදී ඔය රූපේ දැක්කොත් ක්ෂණිකව අමරදේව මහත්තයා කියලා සිහි වෙනවා ඒ දෙතකොට බලන්න දැන් මේ හදාගත්ත භවයෙන්ම සිහි කරගත්තා. ප්‍රපංච සංඥා සංකාරයෙන් සිහි කරගත්ත මිසක ස්පර්ශ ආයතනයේ කිට්ටු වෙලාවක් නැහැ. අතීතයේදීත් එහෙමයි ඉස්සෙල්ලාම රූපේ හදාගත්තට පස්සේ එදා ඉඳන් ප්‍රපංච සංඥාවම ඇසුරු කරනවා මිසක අපි භවයේම ඇසුරු කරනවා මිසක භවයේ තුලම ඉන්නවා මිසක භවයේම සැරිසරනවා මිසක භව දුකම විඳිනවා මිසක වෙන කිසිම දසමකටවත් එහාට මෙහාට යන්නේ අපි එහාට මෙහාට අඩුවක් වෙන්නේ මම කියන එක තේරෙනවා ඇති එතකොට තව අවුරුදු 10කින් දැක්කත් කල්පකින් දැක්කත් ඒ අරමුණේ විඥානයේ ප්‍රපංච සංඥාව ඇති වුණොත් ඒ අරමුණ විඥාන ටිතියක් වුණොත් භවයේ හැදුනොත් ජාතිය වෙනවමයි කියන්නේ දකින්නකොටම අමරදේව මහත්තයා කියලා හිතෙනවා හිතනකොට මේ රූපය දකින්නකොට අමරදේව මහත්තයා කියලා භවයේම සිහි කරගත්ත නේද කියලා පෙන්වන්න අපිට හයිය නැහැ එතකොට වෙන්නේ ශනිකව පෙනෙන පැත්තේ නැඹුරු වෙච්ච ගමන් පෙනෙන කෙනා අමරදේව මහත්තයා කියලා මට ලෝකේ ඇත්ත වෙලා තියෙනවා මට සජීවී ලෝකයක් හැදලා ඒ සත්ත්වනිකාය හැදිලා තියෙන්නේ මෙහෙම. මම ගොඩාක් ගැඹුරුයි මම කියන ටික. හැබැයි මම දන්නවා ඕගොල්ලන්ට මේක තේරුණොත් නෙළුම් කොලයකට වතුර දැම්මොත් දස්සමයක්වත් වතුර බිඳුවක් ඉතුරු වෙන්නේ නැහැ වගේ. ජීවිතයේ දුකේ දස්සමයක්වත් ඉතුරු වෙන්නේ නැහැ හින්දා ඕගොල්ලෝ දස්සනකටත් හිතන්න එපා. මගේ මනසට ලේසියෙන් කම්පා වෙන කමක් නැහැ. ඒ කියන්නේ මේ දර්ශනය ඔයගොල්ලෝ කළා බලන්න. ඔයගලන්ට තේරෙයි මේ වගේ දර්ශනයක් කියන මනසක් මොන වගේ මනසක් වෙයිද කියන එක. මේ වගේ දර්ශනයක් තියෙන මනසකට කම්පාවක් ඇති වුණොත් ඇති වෙනවන බුදුහාමුදුරෝ දේශනා කරපු නිවන් දකින්න කෙනා කම්පා වෙනවා කියයි. ඒ කියන්නේ නිවන දැක්ක අය කම්පා වෙනවා කියයි. එහෙම වෙන්නේ සලායත නිරෝධය කියලා කියන්නේ මනස සීති භූතෝස්මි නිබ්බුතු මම නියුනේ වෙමි සිසිල්ලුයේ වෙමි කියන පයින්ට් එක යන්න පුළුවන්. බොහෝම සතුටුදායක මනසකින් ඉන්නේ මම මේ සිද්ධාන්තයන් අනාගතේ ගොඩක් සරලව පැහැදිලි කරලා දෙන්නයි මම හිතාගෙන හිටියේ. නමුත් මට හිතුණා අද පොසොන් පෝයේනේ. අද පොසොන් පෝයේ දවසේ නිවීමේ පණිවිඩය අපිට ලැබුණු අද වගේ දවසක මේ නිදීමේ පණිඩිය කියලා දෙන එක හොඳයි කියලා. හැබැයි මම දන්නවා හෙට දවසේදී 10000 ගුණයකින් මේක තව අලුත් වැඩියා වෙලා ඕගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් වෙයි. නමුත් ඕගොල්ලෝ අතර යම් කිසි කෙනෙක් ඇස් තියෙනවා නම් බුද්ධිමත් නම් සලායතන නිරෝධය, ලෝක නිරෝධය, භව නිරෝධය මේ දැන් ඔබේ මනස තුලින් ඔබට අත්විඳින්න පුළුවන් ආපසට ගිහිල්ලා. ඔබ ලෝකේ ඉතුරු කරලා දුක් වෙනවා නම් ඒක ඔබේ දෝෂේ. ඔබ දුක් වෙන්නේ භවය තුල ඉන්නවනම්. ලෝකේ ඉතුරු කර ගන්නවා නම්, ලෝකේ හදා ගන්නවා නම්. ඔබට මට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ බණ අහහා දුක් විඳින්න නෙමෙයි. දුක නිවා ගන්න ලෝක නිරෝධයක් කරගන්න එකට. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ මාර්ගයත් කියලා දීලා තියෙන්නේ. ඒ නිසා බය නැතුවම ඕගලන්ට මතක් කරනවා එක දෙයක්. මේ ලෝකයට හැම වෙලාවෙම අතිශයම කූරු කටුකු අභාග්‍ය සම්පන්න සිද්ධි ලෝකෝත්තර මනසකට මංගල කාරණා මුළු ලෝකයකටම අවාසනාවන්ත අවස්ථාවක් වෙන මරණය මගේ බුදුහාමුදුරන්ට මංගල කාරණාවක් වුණා. ඒ වගේ මුළු ලෝකයකටම අවාසනාවන්ත සිද්ධි තපය කැපෙනවා කියන එක කැඩෙනවා කියන හැබැයි විමුක්ති මනසකට මම හිතන්නේ නිවන් දොරටුවට තල්ලු කරුවා වගේ. ඒ වැඩ කටයුතු වලින් Tamanට තියෙන අපහසුකම් වලින් බේරලා මේ වගේ කඩලා දෙන්න පුළුවන් නම් එයා ඒක නිවනට මඟ කරගන්නේ මිසක සත්පුරුෂයාට තේරෙන්නේ භවයයි හිරගේ කියලා. අපි දෙපැත්ත අපිට හැම වෙලාවෙම මාරු වෙලා තියෙනවා. අපි දන්නේ මේ ලෝකේ අපිට හිරගේ කියලා. අම්මා කෙරෙහි තාත්තා කෙරෙහි බඩු මුට්ටු කෙරෙහි බැඳිලා බැඳිලා බැඳිලා බැඳිලා බැඳිලා දකින දකින දේ බඳවගෙන බඳවගෙන කොහොල්ල වගේ භවයෙන් මිදලා යන්න නොදී ඉන්න මේක ඇතුළෙම තියාගෙන මේ මානසික මට්ටමයි අපිට හිරගේ. හිත යන්න කාටද යන්න පුළුවන්? මේ පැත්ත දකිනකොට ඔන්න මේ පුටු ගෙවල් වලට ආසයි, වත්තට ආසයි, කුඹුරට ආසයි, ගෙදෙට්ට ආසයි කියලා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම බෙදලා තියෙනවා. හැබැයි ඔබ ඒ කාන්තින් පහසුවෙන් කෙලස් ගංගාව තරණය කරනවා ඔබ අපි නිවැරදි ක්‍රමයට ඇවිල්ලා තිබුණේ නැහැ මෙච්චර කාලෙ. ඒ කියන්නේ අපි ස්පර්ශ ආයතන හයේ අනාත්මය බලනවා. මේ බලන්නේ ඇයි මොකටද කියලා කතාවක්වත් නැහැ. ඔහේ ඉතින් බලනවා රූපයේ සතර මහා ධාතුයි ස්කන්ධ වේදනා සංඥා චේතනා ස්පර්ශ නිසා හට ගන්නවා විඥානේ නාම රූප නිසා හට ගන්නවා කියලා බල බල ඉන්න ස්කන්ධයේ උදේවැ ප්‍රශ්නයක් නැහැ නමුත් මෙන්න මේ භව නිරෝධයටයි මේක උපකාර වෙන්නේ භව නිරෝධය සඳහායි ඒ කියන්නේ මේ අනාත්මය දකිනකොට ඊට පස්සේ මම මෙහෙම සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියලා සත්‍ය නිරෝධයට හිත දැස ගන්නවා එහෙමයි නිවන් දකින්නේ කියලා අපි දන්නේ නැතුව ස්පර්ශ ආයතන හයේ අනාත්මයට අනුව බලනකොට නිවන් දකී කියලා හිතාගෙන කෙලෙස් දුර වේ. ඒතකොට නිවනට හිත ප්‍රතික්‍රියා නෙවෙයි. භව නිරෝධය නිවනයි. භව නිරෝධය කියනකොට මට ඔබට මේ දැන් මෙතන ඉඳලා තමන්ගේ අතපයේ අංගයක් අංගයක් ගන්න ඇති බවට පෙනෙන සිද්ධාන්තයත් විඥානට්ටිතියක්. ওই භව ඔබට මෙහෙම කළා ඔබව සිහි කරගන්න පුළුවන් වෙනකොට ආපසට යන්න. ඔබට සිහි කරගන්න පුළුවන් ওই අධ්‍යක්ීම අරගෙන දුන්නු තැන කියලා ආපහු යන්න. මදුපින්දක සූත්‍රයේ බලාගන්න ප්‍රපංච සංඥා සංකා කියලා කියනකොට ඔබට අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි දුව පුතා කියලා සිහි කරගන්න පුළුවන්. නැත්තම් මේ අපි ගත්තොත් කොළඹ ගත්තොත් ඔබට පාරක් ගානේ දැන් මතකනේ පාරේ කඩවල් තියෙන හැටි පවා මතකනේ. මේ ඔක්කොම විඥානට්ටිති. මේ මේ ඔබේ පොළව භවය කියන්නේ ඔබේ පොළව මනස තුල විඥාන විඥානයේ පැවැත්ම මත හැදිලා තියෙන එක ඒක අපහු ගලවලා අයින් කරන්න පුළුවන් අපසට ගිහිල්ලා ඔබ සවිඥානික වස්තු ටික විතරක් ඉස්සෙල්ලා වග බලා ගන්න. සවිඥානික වස්තු ටික විතරක් මග බලා ගත්තාම කෙලෙස් අඩු වෙනවා. එතකොට මේ පාර කියලා ඔබ සිහි කෙරුවොත් එහෙම සිහි කරනකොට ඒ සිද්ධිය නිරුද්ධයි කියලා නිරෝධයට හිත බැස ගන්නවා. හැබැයි ධාතුනානත්වය මත සංඥානානත්වය පහළ වෙනවා. යන්න කියලා ගියොත් මේ ඇස් ඉදිරි පිටට සංඥාවක් ආපහු පහළ වෙ එකත් නිරුද්ධ වෙනවා කියන. ඒ කියන්නේ යන්න ඉස්සෙල්ලා ඡායාව නැහැ කියලා කණ්ණාඩිය ගාවට යන්න බැරි නෑනේ. යන්න පුළුවන් නේ. ඒ යන්න ඉස්සෙල්ලා ඡායාව නැහැ. හැබැයි ගිහිල්ලා ගියාම පේනවා පරිහරණය කරනවා ඉතුරු කරලා නැහැ. ඒ වගේ ඔබට ඕනම දිශාවකට යන්න පුළුවන්. හැබැයි ගතියා ගති ඔබට ඉතුරු වෙන්නේ ආපු තැනත් යන තැනත් ඉතුරු වෙන්නේ ඔබ අද දවසේදී මෙතන ඉඳලා අතෙන්ට යනකොට ගති ආගති ඉතුරු වෙනවා. යන්නේ අතෙන්ට ආවේ අතන ඉඳලා. මේ දෙපැත් ඉතුරු වුණොත් ඔබට චුතු උප්පත්ති ජරා මරණ තියෙයි. මේ ටික තියෙන්නේ භවයේ තියෙනකම්. ඉතින් කෙටියෙන් ගත්තාම මට අද වගේ දවසක ඔබට දෙන්න පුළුවන් මට මිනිස්සෙක් හැටියට ලෝක ධාතු ඉපදුණු මට භික්ෂුවක් හැටියට ශාසනයට ආපු මට මුළු ලෝකෙටම බය නැතුවම කියලා දෙන්න පුළුවන් එකම එක පණිඩිය තමයි නිර්මලම බුද්ධ ශාසනය බුදුහාමුදුරන්ගේ දර්ශනය කියලා මේ ටික මේ භව නිරෝධය සඳහා කටයුතු කරන්න ඒකට තියෙන එකම දෙයයි ආමගින් ආපස්සට යන්න ඒ ආමගින් යන්න පහත් වෙන්න තමයි ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගන්න සතිපට්ඨාන වඩන්නේ ඒ යනකොට ඔබට ස්පර්ශ ආයතන හයේ ලෝකෙ තිබුණේ නැහැ ඒකට ප්‍රපංච සංකාවකේ යම් සංජානාති තම් විතක්කේති කරපු තැන යම් විතක්කේති කියපු තැන ඉඳලා ප්‍රපංච සංකාව හැදුනේ. ප්‍රපංච සංකාව කියනකොට මේ භවය කියපු තැන විඥානට්ඨිතිය සිහි කරන්න පුළුවන් අත්දැකීම. හරි. එදා ඉඳලා හැම අරමුණ ඔයම විඥානට්ඨිතියක් වුණාට පස්සේ ඒ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇසින් දැත යුතු ඒ රූපයෙන් තමන්ව යට කරනවා. ඒ කියන්නේ භවයම සිහි කරනවා මිසක ප්‍රපංච සංඥාවම සිහි වෙනවා මිසක රූපේ ගාවට කිට්ටු වෙන්නේ නැහැ. සද්දයටත් එහෙමයි. දැන් බලන්න සද්ද සංඥාවකට අපි මේ අහවල් ස්වාමීන් වහන්සේ කියන රූපය ලැබුවාම ඔබට සද්ද මාත්‍රයක් විතරයි හම්බෙන්නේ ඔබ සම්පූර්ණ කෙනෙක්ව මනෝමින් සිහි කරගෙන කෙනා එක්ක කෙනෙකුට කියන විදිහට කියනවා. කෙනෙක් එක්ක කතා කරන විදිහට කතා කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කිංසුකෝපම සූත්‍රයේ තියෙන්නේ ඌපරිදි වචනය පවර්ලා දෙනවා කියන එක මෙහෙම සිහි කරනකොටත් මෙහෙම සිහි කරනකොට දැකපු දේ දැන් නිරුද්ධයි නේද කියලා බලන්න රූපපරදි වචනේ පවරලා දෙනවා. ඒක උන සක්කාය නිරෝධයට හිත දැස ගන්නවා. එහෙම වෙයි නම් ඔබ සමත් නැත්තම් සමාධිය අඩුයි නම් ආමකින් යන්න. එතකොට සමත විදර්ශනා කියන දෙක, ඒ කියන්නේ සිහියෙන් සහ නුවණින් අර අතීත සිද්ධාන්තය ආවර්ජනා කරලා දෙන්න. ඈ ඒ කියන්නේ මදුපිණ්ඩක සූත්‍රයේ පෙළ ගන්න කොතෙන්ද? චක්කුම් පරිච රූපේච උපජේ චක්කුඤ්ඤං තින්නම් සෝ විපුතන පේනකම පච්චය වේදනා යම් වේදිත සංජානත කියන්නේ අරමුණක් පෙනෙනවා. පෙනෙන අර කියන්නේ අරමුණක් හොඳට හැඩ සටහන වර්ණ සටහන පෙනෙනකම. ඔනෝ පටිච්චසම්පාදයේ විපාක ස්කන්ධ කියපු තැන. මදුපිණ්ඩික සූත්‍රයේ යම් සංජානිත සංජානාති කියපු තැන. යම් විතක්කේති කියපු තැන තමයි තණ්හා වශයෙන්, උපාදාන වශයෙන් කියලා පටිච්චසමුප්පාදේ පෙන්වන තැන. තං පපංචේති කියලා කියනකොට පටිච්චසමුපාදේ භවය කියන තැන. පටිච්චසමුපාදේ භවය කියන තැන. එදා ඉඳලා ඒ කියන්නේ විඥාන පිටියක් වෙච්ච තැන. එදා ඉඳලා ඇසින් බලා දතියුතේ රූපය කෙරෙහි ප්‍රපංච සංඥා සංකාරයෙන් යට කරනවා කියලා කිව්වේ ඊගාව දවසේ දකින්නකොටම අර විඥානයේ අත්දැකීම සිහි වෙනවා. ආ අර කෙනානේ, අර ළමයානේ, අමරදේව මහත්තයානේ, අම්මනේ, තාත්තනේ, ඒ ප්‍රඥප්ති විතරක් නෙමෙයි. වටිනාකම කියන එකත් යම් විතක්කේති. වටිනාකම ඔබට කෝටියක් වටිනවා මෙච්චර වටිනවා රත්තරන් කියලා වටිනාකම දැනෙන එකත් විතක්කේති. හඳුනන දෙයට විතර්කයක්. ඊට පස්සේ විඥානන්ට තියෙන්නේ මෙච්චර වටිනවා. පෙන්වනකොටම මෙච්චර වටිනවනේ කියලා දැනෙනවා. ඔබ ආපස්සට ගියොත් ඔබට වටිනා දේවල් ඉතුරු වෙන්නේ නැහැ ලෝකේ. ඔබට ආරක්ෂා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ටික තමයි මට පෙන්න. ඔබේ දිවිමගට ඔබ මදුපින්ඩ ඇත්තට මේකන මදුපින්ඩික සූත්‍රය මම තමයි කියන්න ඕනේ. මදුපින්ඩික සූත්‍රය ගන්න. අපි නිරකිනවා කියලා කියන්නේ භව නිරෝධයට. කියලාත් මතක තියාගන්න. ඒ සඳහා ආපම ආමගින් ආපස්සට යන්න. ඒ කියන්නේ හැම වෙලාවෙම සිහිය තබා ගන්න මොනවා හරි දෙයක් සිහි වෙනකොට ඒක සිහි වෙන එක ඇත්තටම ස්පර්ශ ආයතන හය පැත්තේ තියෙන ඉන්න දෙයක් හැටියට හිත නමන්න එපා. එතකොට විඥාන පත්‍ය නාම රූපං වෙලා ආයත ආයතන ටික හැදිලා ඒ විදිහට හිත බැසගත්තාමයි ලෝකෙ උපදින්නේ. ඒ සත්ත්වනිකය උපදින්නේ මට මල්ලි අම්මා තාත්තා උපදින්නේ. එතකොට එහෙමයි ජරා මරණ දුක එන්නේ. ඒක ඇත්ත වෙලා දුක එන්නේ. ඒක වළක්වන්නම බෑ. ඔබ අනිත් පැත්තට යන්න නිවන පැත්තට යන්න සිහි කරගන්නකොට භව නිරෝධය නිවනයි කියලා සිහි කරගත්ත දෙයින් අනිත් පැත්තට යන්න. ආපස්සට යන්න. ආපස්සට යනකොට ඔබට තේරෙනවා මෙහෙම. අපි කිව්වොත් අර දැන් පෙනෙන රූපෙට ටීවී එකේ ගත්තාම දැන් මට විඥාන ටිකේකුණ සිහි කරන්න පුළුවන් අමරදේව මහත්තයා. ඇත්තටම මට මේ සිහි කරන්න පුළුවන් අත්දැකීම හැදුන භවයේම නැත්තම් ප්‍රපංච සංකාවක්ම සිහි කරගන්නවා කියලා දන්නේ නැත්තම් මේක හැදුනේ මෙහෙමයි කියලා දන්නේ නැත්තම් මගේ හිත නැඹුරු වෙන්නෙම පිනෙන පැත්තේ හිටියා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලායි. එතකොටයි ඇත්ත වෙන්නේ. විඥානේ නාම රූප දෙකට බර කළාම. නමුත් මම ආපස්සට ගියාම මම දැක්කා මොකද්ද චක්කුම් පරිච්ඡ රූපිත උපජේ චක්කු විඤ්ඤාණ තින්න සංගති පසෝ පස්සපච්චා වේදන යම් වේදි සංජානත කිව්වේ ජීවිතේ වර්ණ සටහන පෙනේ යම් සංජානාති තම් විතක්කේති කියලා කිව්වේ ඒකට මම හිතුවා අමරදේව මහත්තයා කියලා යම් විතක්කේති තම් පපංචේති කියලා කිව්වේ ඔන්න භවය මේ නිමිත්ත අමරදේව මහත් මේ රූපේ අමරදේව මහත්තයාගේ කියන දැනුමයි මට ඇති වුනේ හැබැයි මට මේ ටික හදන්න හැදුන හැටි මන් දන්නේ නැත්තම් මම ආපහු ස්පර්ශ ආයතන හය පැත්තේ අමරදේව මහත්තයා හිටියා කියන එකෙන්ම මගේ මනස නැඹුරු වෙනවා ඒ රූපය අමරදේව මහත්තයාගේමයි කියන තැනින් නැඹුරු වෙලා මට ලෝකයේ ඇත්තම වෙනවා දුක එනවා නවත්තන්න බෑ. ජාතිය ඇති වෙලා ජරා මරණ දුක එන එක නවත්තන්න බෑ. එතකොට මම ලෝකය ඉතුරු නොකළු සක්කාය නිරෝධයට කටයුතු කරනවා කියන්නේ ආමගින් ආපසට යනවා. අමරදේව මහත්තයා කියලා කියනකොට මට අමරදේව මහත්තයා කියලා සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම ගන්න අරන් දුන්න හැටි. කිව්වම ආපස්සට යනකොට ඉස්සෙල්ලාම තියෙන්නේ මොකද්ද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මදුපිණ්ඩික සූත්‍රේ නම් යම් විතක්කීති කියපු ටික. විතර්කණය කළේ මොකද? යම් සංජානනාති කියපු ටිකට. එහෙම නැත්නම් මම තණ්හා උපාදාන උනේ මොකේද? විපාක ස්කන්ධ ටිකට. අන්න ටීවී එකේ පෙනෙන රූපය විපාක ස්කන්ධ ටික නැත්තම් චක්කුම් පරිච්ඡ රූපිත උපය චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තං සංජානාති කියපු ටික ටීවී එකේ රූපය. ඊට පස්සේ ප්‍රපංච ඇති වෙන විදිහට මම හිතුවා හිතපු නිසා හිතට අත්දැකීමක් ආවා. ආපස්සට යනකොට හොඳට මට ඉතුරු වෙන්නේ නැහැ තරහ ගන්නවත් කැමැති වෙන්නවත් අකමැති වෙන්නවත් පරිගන්නවත් දුක් වෙන්නවත් දුක් විඳින්නවත් කෙනෙක්. ඊට පස්සේ මම දැන් දන්නවා මේ ප්‍රපංච සංඥාව ඇති වුණොත් මෙයා දක්ෂයි ඇසින් බලා දතියුතු රූපය කෙරේ තුන් කාලෙම මාව පාගන්න යට කරන්න. ඒ කියන්නේ අනාගතයේදී ඇහැට පෙවුනොත් රූපෙත් තග්ගල අමරදේව මහත්තයා කියලා සිහි වෙනවා. මේ භවයේම එනවා. ඕක දැක්කහම ඔබට යම් වෙලාවක අතීතයේ ස්පර්ශ ආයතන හයේ එහෙම කෙනෙක් හිටියෙත් නැහැ. දැනුත් ඒ විදිහේ තිබුණු තැනක හදාගත්ත මේ સિદ્ધාන්තය දැනු සිහි කරන්න කියලා දැක්කොත් අනාගතයටත් ස්පර්ශ ආයතන හයේ තියෙන කෙනා හම්බෙනව නෙමෙයි. දකින්නකොට මේ භවයේම සිහි වෙනව නේද? ඈ මම භවයේ තුලම හැසිරෙනව නේද කියලා දැක්කොත් ඇත්තටම ඔබ දුකේ කලකිරෙන දවසක් එනවා. එතකොට අන්න ඒ ඔබට ලොකු හයියක් එනවා මම වුමනාවේ ඒ කියන්නේ ලෝකය හදාගෙන මම දුක් විඳින්නේ. ඉතින් මට දුක එපා නම් මම ලෝකේ තියාගන්නේ ඇයි? ඔබ හැම වෙලාවෙම ලෝක නිරෝධය සඳහා සක්කාය නිරෝධය සඳහා කටයුතු කරනවා. ඒකට ඔබට කරන්න තියෙන පොඩි දෙයයි මොකද්ද? හැම වෙලාවෙම ආපස්සට යන්න. ආපස්සට කියන්නේ මට මේ දේ මේ වටිනාකම මේ කෙනා මේ තරහ මේ අකමැත්ත හරි මොකක් හරි වුණ දෙයක් වෙන්න පුළුවන් සිහිකරන්ඩ පුළුවන් අත්දැකීම හිතට අරන් දුන්නු අරමුණ කියලා අරන් දුන්නු දේ අනිත් පැත්තට යන්න එතකොට ඔබ දක්ෂයි නම් ඔබේ නිවීමට එක රැයක් දවලක් විතරයි යෝනේ ඔබට සමාධියක් තියෙනම් ඔබ දර්ශන සම්පන්න වෙන්න දිට්ඨි සම්පන්න වෙන්න එක රැයක් දවලක් විතරයි ඕනේ ඔබට. එතකොට මේ දර්ශනය ඉගෙන ගන්න දැනගන්න මෙහෙමයි විවේක නිස්සිත විරාග නිස්සිත වොස්සග්ග පරිණාම කොට විවේක ඇසුරු කළා විරාගය ඇසුරු කළා නිරෝධය ඇසුරු කළා නිවනට නැඹුරුවක් කොට හිත වඩන්නේ කියලා දැනගන්න මෙහෙමයි කරන්න කියලා. තාම ඒකට හිතේ සමාධි ගතිය මදිනම් සලායතන නිරෝධයට හිත බැස ගන්න නැත්නම් ඔබ හොඳට ස්කන්ධ ධාතු ආයතන ටිකක් බලන්ට ආනාපාන සති සති නිමිත්ත තුල හිත තියාගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න හොඳට උත්සාහවත් වෙන්න ටිකක් සති නිමිති තියාගෙන හොඳට ආනාපානස්තිය වඩනවා භවයේ යමක් සිහි කරගන්නවා ආපස්සට යනවා ගිහිල්ලා හිටි එහෙම කෙනෙක් ස්පර්ශ ආයතන හයේ හිටියත් නෙමෙයි දැන් ඉන්නවත් නෙමෙයි අනාගතෙට ඉන්නෙත් නෑ හැබැයි තුන් කාලේ හැදෙන හැටි එයා දන්නවා. අතීතයේදීත් උනේ මෙහෙමයි. දැන් සිහි වෙනවා හිතෙන්ම අනාගතේටත් වෙන්නේ මට කෙනෙක්ව හම්බ වෙනවා කියලා වෙන්නේ මේ සිද්ධිය නේද? නෑ නෙමෙයි වෙන දේ ලෙහෙල ඇරලා පෙන්නන්න. කෙනෙක් නෑ නෙමෙයි. කෙනාව හම්බ වුනේ හම්බ වෙන්නේ මෙහෙම නේද? කියලා එතකොට කෙනා ඉන්නවත් නෙමෙයි නෑත් නෙමෙයි මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ කියන සිද්ධාන්ත වෙනවා. ඒ සිද්ධිය තියාගෙන හොඳට ආනාපාන සතියේ නාසිකාග්‍රය හෝ තොල් දෙක ගාව හොඳට සිහියට හිටවා ගන්න සති නිමිති හිත තියාගන්නවා සති නිමිති හිත තියාගෙන හොඳට ආනාපාන සතිය වඩන්න. හොඳට ආනාපාන සතිය ටිකක් වඩලා ආනාපාන සතිය ඔබට අප්‍රකට වේගෙන එනකොට වගේ ඔබට චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුස්සරිත බොහෝ කලසට කිව්වා වූ කලා වූ දේවල් හොඳට සිහිය තබන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉන්නවා තියෙනවා කියලා හිතන දෙයක් සිහි කරනවා ආමගින් යනවා. ගිහිල්ලා තුන් කාලෙටම බලන තුන් කාලෙම ස්පර්ශ ආයතන හය එක ඉතුරු කරන්නේ. කොහොම අරමුණු දෙකක් තුනක් බලනකොට ආයත ආනාපාන සතිය හොඳට ප්‍රකටයි හොඳට හසු වෙනවා. ආයත සති නිමිති තියන ආනාපාන සතිය වඩනවා. ආයත ආනාපාන සතිය අප්‍රකට වේගන එනකොට ආයත ටිකක් මෙනෙහි කරනවා. ওই විදිහට සමත විදර්ශනා යුගනද්දව වඩන්ඩ ඔබට නොබෝ දවසකින්ම ඔබේ බලාපොරොත්තු වෙන විමුක්තිය ළඟා කරගන්න පුළුවනි. අපිට ඒකාන්තයෙන් නිවන් දකින්න පිනක් ඇත්තටම ඇති අවුරුදු දහස් ගණනක් ගිහිල්ලා මේ ශාසනය තාම තියෙන්නේ මේකෙන් වැඩගන්න ඒ වගේම සසර දුකින් දුක නිවා ගන්න හේතු සම්පත් තියෙන අය ඉන්න නිසායි. ඉතින් අපිට එහෙම හේතු සම්පත්තියක් ඇති නැතිනම් අපි මේ කාලේ උපදින්නේ නැහැ. උපන්නත් මොනවා හරි දෙයක් කර කර ඉන්නේ නැතුව ඇත්තටම නිවීම සඳහා මොකද්ද කරන්න ඕනේ කියලා අපි නැවත නැවත හොයන්නේ. අපි ගාවේ හුරුව ඒ කුසලයේ තියෙන නිසායි. මොකක් හරි කරන්න නැතුව අපි කළ යුත්තේ මොකද්ද කියන එක හොයන්නේ. ඉතින් ඒ නිසා ඒකාන්තයෙන්ම අයි චුට්ටක්වත් ඒකේ දසමයකටවත් සංකාවක් කෙස් රුදකව තියාගන්න එපා ලෝක නිරෝධය භව නිරෝධය සලායත නිරෝධය ආපස්සට ගිය පමණකින්ම ඔබට පෙනේ අප මුකුත් අපිට නිවන ලැබෙයිද නැද්ද කියලා ප්‍රාර්ථනා කරන්න ඕනෙම නැහැ. මේ නිවන කියන එක පෙනී පෙනී කරන්න පුළුවන් එකක්. ඔබ මෙහෙම සිහි කරනකොට සිහි කරන සිද්ධාන්තයන් ස්පර්ශ ආයතන 6 තුල පිහිටලා නැත්තම් ඔබට ලෝකයේ කියලා එකක් පිහිටන්න නැහැ. මේ භවයට නාම රූප දෙක ඇසුරු වෙන්න දුන්න නැත්තම් ඒ කියන්නේ විඥාණය නිසා නාම රූප දෙක නිසා විඥාණය ඇති වුණොත් විඥාණයට නාම රූප දෙකේ නිරෝධය ආපහු හසු වුණොත් ඒ කියන්නේ ආපස්සට යනකොට මම මෙහෙම සිහි කරනකොටත් ඒ දැකපු නාම රූප දැකපු સિદ્ધාන්තේ නිරුද්ධයි නේද කියලා. මේ නාම රූප දෙකේ නිරෝධයෙන් මේ විඥානය නිරුද්ධ වෙනවා. මේ විඥානය නැවත නාම රූප දෙකකට බැසගන්න තව ඇති ලෝකයක් ඇති කරන පැත්තට යන්න ඉඩ නැහැ. නාම රූප දෙකේ නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවමයි. මේ විඥානයේ පිහිටට තියෙන්නේ නාම රූප දෙක. අම්මා මල්ලි අයියා අක්කා කියලා සිහි වෙන සිහි වෙන ගානේ ඔබ නාම රූප දෙක කියන්නේ ස්පර්ශ ආයතන හය පැත්ත පෙන්නන තාක් ඔබට සසර තියේයි ජාතියේ තියේයි දුක තියේයි ලෝකේ තියේයි ඉඳි ඔබ අම්මා තාත්තා අයියා කියලා කියන්නේ ඕක තමයි විඥානය කියලා කිව්වේ ඕකට ආපස්සට ගිහිල්ලා නාම රූප දෙකේ Nirodhe පෙන්වනවා මේ විඥාණයට ගති ආගතියක් නැහැ පිට හිටින්න තැනක් නැහැ භූමියක් නැහැ නාම රූප යාගේ නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා විඥානයගේ නිරෝධයෙන් නාම රූප නිරුද්ධ සියලු දුක් සංකා නිරුද්ධ වෙනවා ඒ නිසා ඕගොල්ලන්ට මේ විඥා අර තියෙන්නේ විඥානස නිරෝධයෙන් මට කතාමතින් මේ මතකමදී මේ විඥානයගේ නිරෝධයෙන් සියලු දුක් නිරුද්ධ වෙනවා කියලා මේ સિદ્ધාන්තය ඕගොල්ලන්ට අපහ මම මේ කතා කරන උපාය ඔස්සේ යන්න නිවන පැටලෙන්නෙත් නැහැ සලායත නිරෝධය පැටලෙන්නෙත් නැහැ සක්කා නිරෝධය පැටලෙන්නෙත් නැහැ භව නිරෝධය පැටලෙන්නෙත් නැහැ පටිච්චසම්පාද සිද්ධාන්තයන් පැටලෙන්නෙත් නැහැ සිහි කරගන්න තැන භවයයි කියලා හිතාගන්න ඒක ජීවිතයේ ඒක ඒක ඔබ කටයුත්තේ පුඩි තැනයි ආපසට යන්න ආපසට ගියාම ඔබ හොඳටම දක්ෂ නම් ඔබට නාම රූප දෙකේ නිරෝධය හම්බෙයි. මම මෙහෙම සිහි කරගන්නකොටත් සිහි කරගන්න අත්දැකීම ගෙනත් දුන්න දේ නිරුද්ධයි කියලා හම්බෙයි. එතකොට මේ දැනගන්න හිතට පිහිට හිටින්න තැනක් නැහැ. ඒකට දක්ෂ මදි නම් ඒ කියන්නේ අසංගත පරමාර්ථය දක්ෂ නැතිනම් මම මෙහෙම සිහි කරගන්නකොට මෙහෙම සිහි කරගන්න පුළුවන් හැකියාව හිතට ගෙනත් දුන්නු තැන තිබුණු රූපේ කියලා අන අනිත්‍ය දුක අනාත්ම ස්කන්ධ ටික බලන්න. ඒක ඔබට බැලිය හැකියි. කියන්නේ නිරෝධයට බැයි නම් කන බොන ආහාරයෙන් හැදෙන කුණුපු කොටස් ටිකක් තියෙන රූපෙට නැත්නම් වර්ණ සටහනක් ආපු රූපෙට නේද? මම අමරදේව මහත්තයා කියලා හිතුවාම අමරදේව මහත්තයා කියන දැනගන්න ලැති උනේ කියලා ඔබට බලා ගන්න පහසුයි. එතකොට ඔබට යම් පහසුවක් අනාත්මකම පෙන්වන්න. එතකොට කෙලෙස් අඩු වෙනවා. ආන්ගේ කෙලෙස් අඩු වෙච්ච දවසට මම අමරදේව මහත්තයා කියලා සිහි කරගන්නකොටත් මේ සිහි කරගන්න පුළුවන් අත්දැකීම ගෙනත් දුන්නු ඇහැ රූපය නිරුද්ධ වෙලා නැත්නම් ඒ සිද්ධාන්තය නිරුද්ධ වෙලා නේද කියලා නාම රූප දෙකේ නිරෝධය පෙන්වන කමක් තියෙනවා. එතකොට මේ විඥාණයට පිට හිටින තැනක් නැහැ. එහෙම පෙන්වන හැම එකක්ම පෙන්වුවොත් ඔබට සලහායත නිරෝධය හතරක් නැතුවම පෙනී මේ එළඹ සිටි. දැන් ලෝකේ වෙනුවට නාම රූප දෙකේ නිරෝධය එළඹ සිටියොත්. සලායත නිරෝධය එළඹ සිටියොත්. සක්කාය නිරෝධය එළඹ සිටියොත්. පංච උපාදානස්කන්ධ නිරෝධය එළඹ සිටියොත් ඒක තමයි නිවන කියන්නේ. ඔබට දුක හිටින්න තැනක් නැහැ. ඔබ දුක් විඳින්නේ අපි අපිට මේ ලෝකේ යම් දුකක් එනවනම් කරදරයක් එනවනම් බයක් තැති ගැනීමක් එනවනම් බාලයා කරා යන්නේ. මහණෙනි පඬිතයා කරා ඇති වෙන දුකකුත් නැහැ බයකුත් නැහැ තැති ගැනීමකුත් නැහැ. ඒ නිසා විමසා බලා කටයුතු කළ පඬිතෙක් වෙන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ හින්දා විමසා බලා කටයුතු කළ පඬිතෙක් වෙලා සියලු බයෙන් සියලු දුකෙන් සියලු තැති ගැනීම් වලින් ඔබට නිදහස් වෙන්න ලැබේවා කියලා මේ මගේ දේශනාව අවසන් කරන හැම දිනකටම තෙරුවන් සරණයි. අපි අද දේශනාව තුලින් දැනිට වෙච්ච සියලු කුසල් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඔබ අතපත ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක සම්මාදිට සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු වඩා වර්ධනය කරගන්නමින් දිව්‍යෝත්පතන බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා කියන තැනින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච මුට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතවා චිරන් රැක්කන්තු නම් පරං ඒ වගේම ඔබගෙත් අපගෙත් මියගිය සියලු ඥාතින්ටත් ඒ වගේම ආචාර්ය උපාධ්‍යන් වහන්සේලා ආදී සංඝ අපවත්ිය දල සංඝ පිටුන් වහන්සේලා සීපක් කරනවා ඒ ශාසන ඥාතිත්වයෙන් අපවත්ිය දල සිළු සංඝ පිටුන් වහන්සේලාට ගිහි ඥාතිත්වයෙන් පරලෝකියා වූ සියලු දෙමව්පිය ගුරුවර සහෝදර සියලු දෙනාටත් මගේ අපි සියලු දෙනාගේත් ඔබ සියලු දෙනාගේ ඊම්ගේ ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා කියන තැනින් අපි පින් අනුමෝදන් කරමු ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඒ වගේම මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් මේ තුලින් ජනිත විට සියලුම කුසල ධර්මයන් ගෞරවනීය මහා සංඝරත්නයට අනුමෝදන් කරනවා විශේෂයෙන්ම ඒ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිකාරී මඩුගල්ලේ මහානාම අපේ ලොකු හඳුන් වහන්සේව මෙත් සිතින් මතක් කරලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම නිතරම මන් ළඟ ඉඳගෙන මගේ දුක සැප බලන අපේ මාංකල නන්දරත හාමුදුරුවෝ කොත්මල කුමාර පස්චා හාමුදුරුවෝ මාංකඩ සමාහිත හාමුදුරුවෝ මාංකඩවල මේ දික්කුඹුරේ නිරෝධ හාමුදුරුවෝ අපේ පල්ලවත්තේ ධම්මජෝති හාමුදුරුවෝ ඇතුළු ශ්‍රීමත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සමස්ත මහා සංඝරත්නයටත් යම් විදිහකින් මට කුමන ආකාරයකට හෝ අපහසු වීම පිණිස කටයුතු කළ ස්වාමීන් වහන්සේලා හරි ගිහි පින් උතුම් හරි කවුරු හරි ඉන්නවා නම් ඒ සියලු දෙනාටම විශේෂයෙන් මේ පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇතුළු මහා සියලු මහා සංඝරත්නයට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නත් හැමදෙනා වහන්සේට මේ පින් හේතු පුනිස්කීම වේවා කියලා ආශිංසනය කරනවා. ඒ වගේම මේ දේශනාව සවන් දුන්නා වූ ඒ වගේම මතුවට ශ්‍රවණය කරන්නා වූ සියලුම දෙනාට මේ කුසල ධර්ම බලයෙන් කායික මානසික සැනසෙල්ල වගේම නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයත් ඇති වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහාම සාක්ෂාත් කරගන්නට හැම දිනාට මේ කුසල ධර්ම නිවන් පිණිස පාර්මිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි